අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවකට මුළු දීගත කරන වෙලාවක් ඉතින් වගේ කලාතුරකින් අපේ ජීවිතයකට හම්බ වෙන අවස්ථා ලැබුණාට පස්සේ ඒකේ තියෙන දුර්ලභ භාවය නිසාම අපි අකිතාක් තුරට ඒකේ උපරිම ප්‍රතිඵල ඵල නෙලා ගැනීම සඳහා හැකියතාක් ඒකට අනුග්‍රහ කරනවා දෙන්න තියෙන හැම සහයෝගයක්ම දෙනවා. ඉතින් මේ විදිහට විශේෂ ගමනක් විශේෂ නැම්මක් විශේෂ ආරයක් වැඩ කරන වෙලාවේදී ඒකට එසේ අනුග්‍රහ කළ යුතු බව සැප සලසා දිය යුතු බව ਸਰවචනාංශයේ විසින්ම පනවලද කාරණාවක් ඒ නිසා තමන්ගේ හිතේ දියුණුව තාම සම්පූර්ණලා නැත්තම් ප්‍රතිඵල ලැබිලා නැත්නම් ඒ දිනුව සඳහා ප්‍රතිඵල සඳහා ඒකට පස්ස ආකාරයකින් අනුග්‍රහ කළ යුතු බව ඒ අනුග්‍රහිත කියන විශේෂ සූත්‍රයක ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි මේ සූත්‍රයේ දැක්වෙන විදිහටයි මේ වැඩමුළුවක් සංවිධානය කරන්නේ. ඒකේ පළවෙනි අංකය තමයි සීලානුග්‍රහිතය. කවුරුත් වගේ අපි එක සිල් මට්ටමකට එනවා. ඒ සිල් මට්ටමට පැමිණීමෙන් අපේ හිත අලුත් කරගන්න පුළුවන් වෙනවා. අපි අලුත් තැනකට යනවා. අලුත් කාලසටහනකින් වෙනවා. අලුත් සීලයක හිත පිහිටවනවා. අදොමෙන් පළඳුමෙන් වෙනසක් ඇති කරගන්නවා. එතකොට විශේෂයෙන්ම උපාසක උපාසිකාවන්ට අර අලුත් වැඩේට ඇතිවෙන්න මානසික පසුබිමක් හිතේ ධෛර්යයක් සද්ධාාවක් කොප්ණක් වීමක් කුළු ගැනීමක් සිදු වෙනවා. ඒකට අපි කියනවා සීල අනුග්‍රහිතය කියලා. මේ අනුග්‍රහ කියන වචනයයි මේ අශාකාරයෙන් විස්තර වෙන්නේ. ඊගාවට අපි සුතානුග්‍රහිතය කියලා ඒ බණ බණ භාවනා කරනකොට අවශ්‍ය ධර්ම කරුණු අවශ්‍ය කරන්නා වූ මූල ධර්ම කරුණු අහුන්කන් දීම හරහා සුතය හරහා කන්‍යොමු කිරීම හරහා ලබා ගන්න. ඒකට දෙපැත්තම එකතු වෙන්න ඕනේ. එක්කෙනෙක්ගේ බණ කියන්න ඕනේ, තව කට්ටියක් බණ අහන්න ඕනේ. ඉතින් ඒ සඳහාත් අපි හැමදාම මේ කාලසටහනේ මේ පැය වෙන් කරගෙන තියෙනවා. ඉතින් මේ පැයේ අද අපි ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ වගේම ਸਰවචනාංශයේ විසින් දේශනා කරන්න ඉදි තියෙන නාග සූත්‍රය. ඒ සූත්‍රය පිළිබඳව කවුරුරි විස්තර විභාග දැනගන්න කැමති නම් සරුවචන දේශිත සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ කියන්නේ හතරේ කරුණු දැක්වෙන පොතේ මේ නාග සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ඒ නාග සූත්‍රය උනත් කාරණා හතරකට හිත අවධානය යොමු කරනවා. ඒකේ පළවෙනියම කාරණාව තමයි සෝතාච හෝති අසන්නෙක් වෙන්න ඕනේ. අසන්නෙක් බවටපත් වුණොත් තමයි ඒ සූත්‍රයේ දැක්වෙන විදිහට සර්වචන් වහන්සේ මතක් කරනවා ඒ භික්ෂුවකට හෝ භික්ෂුණියකට ඒ වික්ෂු ගුණ පිහිටා. ආහුනේයෝ ආහුනේයෝ අංජලි කරණීයෝ අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයකට කියන ගුණ පිහිටන්නේ <clears throat> සුතමේ ඥාන තියෙන කෙනාට තමයි. මේ නිසා ඒකට අවශ්‍ය කංගම කිරීම සුතමය අනුගහිතය ඒ පැවිදි ජීවිතයේ වටිනාකමක්. ඉතින් යම් කිසි කෙනෙක් කර විදියට පැවිද්දම ලබා ගන්න බැරි වුණත් ඒ විදියට කිට්ටු කරන මේ නේවාසිකව කරන භාවනා වැඩමුළුවකට සම්බන්ධ වෙනකොට නැත්නම් අපි කිව්වොත් අඩු ගන්න පොයි දවසේ සිල් ගන්නකොට ඒක වැදගත් කාලසටහන වැදගත් තැනක් දෙනවා බණහීමට ඒ හරහා තමයි අපි ඒ සීලය වර්ණගා ගන්නෙ දියු ඔප්නගා ගන්නෙ දියුණු කරගන්නේ ඉතින් භික්ෂුවකගේ ආහුනේය පාහුනේය දක්ෂිනේය අංජලි කරණීය ගුණ අනුත්තර ලෝකේට අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයක් වීමේ ගුණයට මේ සෝතා හෝති කියන අසන්නෙක් පාටපත් වීම සඳහන් වෙලා තියෙන නිසා අනුගායිත සූත්‍රය ගත්තත් අපි මේ ඉස්සරහින් තියාගත්ත නාග සූත්‍රය ගත්තත් අහුම්කන් දීමේ සුතමේ ඥානයේ බහුසුත භව ධර්ම ධර භව තාම වැදගත් වෙනවා. ඒ වාගේම තමයි සාකච්ඡානුගායිතේ. ඒ සාකච්ඡාවේදී තමයි Tamanට ඇහෙනදී භාවනා කරලා බලලා ඒකේ විෂද කරගatiya යුතු තැන් විස්තර විභාග දැනගatiya යුතු තැන් පටලවිල් තැන් ග්‍රන්ථ ස්ථාන ප්‍රශ්නයක් වශයෙන් නගලා ඒක ප්‍රශ්නෝත්තර වශයෙන් සාකච්ඡා වශයෙන් අනුග්‍රහ කිරීමත් සාකච්ඡා අනුග්‍රහිතය කියලා කියනවා. ඉතින් මේ සාකච්ඡා අනුග්‍රහිතය සාමාන්‍යයෙන් මේ සම්බුද්ධ ශාසනයක විතරයි තියෙන්නේ. අනිත් තැන් වල මේ සුද්ධ ලියවිල්ල පරිහරණය කරනකොට ඒක ප්‍රශ්න කරන්න කිසිම අයිතියක් නැහැ. ඒක ප්‍රශ්න කිරීම පවා මේ ਸਰව බලධාරී දෙයයන් ආංශයට කරන විශාල අගෞරවයක් වෙන නිසා කිසිම කෙනෙකුට ඒක ප්‍රශ්න කරන්න බෑ. ඒක නිසා අහඬ ඒ වගේ නාන කරනවා අනපන පනවනවා නමුත් සාකච්ඡාව සඳහා අනපනක් නැහැ. එතන මුසර්වචනාදගේ ශාසනයේ සුවිශේෂී ලක්ෂණයක් තමයි තමන්ට තමනුත් ජීවිත පත්‍යාගයෙන් වැඩ කරන නිසා ඒකේ පළපරෝජන ඉස්මතු කර ගන්න ප්‍රශ්න අහන්න ඕනේ. ඒ නිසාකට සාකච්ඡා අනුග්‍රහිතය කියනවා. ඊට පස්සේ තමයි සමත භාවනා විපස්සනා භාවනා කෙරෙන්නේ. ඉතින් යනෝ බලනකොට මේ සීල අනුග්‍රහිතය ශීලයෙන් හිත අලුත් කර ගැනීම සුත අනුග්‍රහිතය නොඇසු විරු දේවල් බෞසුත භාවයේ වෙනුවෙන් ඇසු විරු ඥාන ලබා ගැනීම සකච්ඡා අනුග්‍රහිත කියන මේ තුනම මේ සමාධි අනුග්‍රහිතර ප්‍රඥා අනුග්‍රහිත නැත්නම් සමාධි භාවනාවට ප්‍රඥා භාවනාවට පසුබිම සකස් කරනවා. ඒක නිසා අපි දන්නවයි කියන ඇත්තොත් නොදන්නවයි කියන ඇත්තොත් පෙරසු විරුදේවලුත් නෑසු නොවිරුදේවලුත් නැවත නැවත ඇහිම අපේ ශාසනයේ මේ අවුරුදු 2600ක ශාසන විශේෂ අංකයක්. ඉතින් ඒ සඳහා මේ ඉදිරියට ගත්ත සූත්‍රයේදී නාග සූත්‍රය කියලා ਸਰවචනංශ මේකට නම් කරන්න හේතුව ඒ සූත්‍රයේ ඉස්සරහින් පෙන්නන නිදර්ශනය උපමාව අනුවයි ਸਰවචනංශේ සඳහන් කරලා තියෙනවා භික්ෂුවකගේ ගුණය වැඩෙන්න අංක හතරක් විස්තර කරන්න පාර කපා ගන්නෑ පසුම සකස් කර ගන්න ਸਰවචන සඳහන් කළා තියෙනවා රජ්ජුරුවන්ගේ රාජකීය හස්තියාගේ ಗುಣ වැඩෙන්නේ එහෙම නැත්නම් රජ කෙනෙක් ගොඩ වෙන්නේ හොඳටම කීකරු වෙච්ච රාජකීය හස්තිය බවට පත් කරගන්න හොඳටම කීකරු වෙච්ච ඇතෙක්ගේ. ඒ යතාගේ මේ කියන ಗುಣ හතර තියෙනවා. ඒ ಗುಣ හතර තමයි භික්ෂුවක් තුල, භික්ෂුණියක් තුල, උපාසක උපාසිකා කෙනෙක් තුල තියෙනවා. ඉතින් මේ pāli භාෂාවේ නාග කියන වචනේ පාවිච්චි කරන්නේ ඒ වගේ ඇතෙකුට තමයි. හත්ති කියන වචනේත් පාවිච්චි කරනවා. මෙතන රාගෝ රඤ්ඤෝ නාගෝ කියලා සඳහන් කරනවා රාජකීය හස්තියා ඇත්ගාලේ ඉන්න හොඳම ශක්තිමත් හොඳම කීකරුවතාවගේ පිටර තමයි රජුරෝ නැගින්නේ. නැත්තම් රජ කෙනෙක් කොට වෙන්නේ ඒ වාගේ තමයි අපිට ධර්මයේ අපිට ආරූඪ වෙන්නේ ධර්මයක් අපිට సంతానයට ඇතුල් කරගන්න පුළුවන් වෙන්නේ රාජකීය හත්යාගේ තියෙන රාජකීය අතාගේ තියෙන මේ ಗುಣ ටික තමන්ගේ හිතටත් වද්දාගත්තොත් තමයි. ඒ අතාගේ තියෙන ගුණයක් තමයි මේ සෝතාච හෝති. ඒ අතා යමේනම් හත්ති ධම්මසාරති යම් ආකාරයකින් මේ ඇද්ගොව්වා කාරණං කාරේටි. ඒ අතාලව වැඩක් ගන්න හදන රජුරෝ වඩම්මණ්ඩ හද. එවනතම් බරක් උස්සන්න හදනවා. අන්න ඒ වගේ වෙලාවෙදී යදිවා කතපුබ්බං වා යදිවං අකතපුබ්බං කලින් කියලා පුරුදු වැඩක් වෙන්න පුළුවන් ඇතාට. එහෙම නැත්නම් අලුත් වැඩක් වෙන්න අපෙtti. ඒ ඇත්ගොව්ව කියන එකට මේ භික්ෂුවක් ධර්ම විනයට වගේම අට්ටිකත්වා මානසිකත්වා සබ්බංචේතසෝ සමන්නා හරිත්වා ඔහිතසෝතෝ සුනාති කියලා කියලා තියෙනවා. ඒ යථාගේ තියෙන දක්ෂකම තමයි ඇත්ගොව්ව කියන දේ අහනවා. ඒ අහන ಗುಣ ටික තමයි මේ බුදුහාමුදුරුව අපට කියන කිමේ දේශනා කරන්නේ බණ භාවනා කරන්නන් විසින් තථාගතප්ප වේදි සස ධම්ම විනයේ බුදුහාමුදුරුව දේශනා කරලද ධර්ම විනය දෙකට හරියට ඇත්ගෝවා කියන දේ අහන රාජකී හත්තිය කුසේ අට්ටිකත්වා මානසිකත්වා සබ්බං චේතසෝ සමන්නා හරිත්වා මේ කියන දේ අර්ථය උකහා ගන්නාසුළුයි එහෙම නැතුව මේ මන්ත්‍ර ජප කරනවා වගේ කටපාඩම් කරලා කියවන එක විතරක්ම නෙවෙයි බුද්ධ දේශනාවේ හැම තැනකම කිසියම් තැනක මන්ත්‍ර ජප කිරීමක් ඇත්තේ නැහැ. ඒ හැම එකේම කමටහනක් තියෙනවා. අන්නේ කමටහන මේ කියන කාරණේ මොකක්දයි කියලා අර්ථය සලකලා ඇහුම් කන්දෙනකට කියනවා අට්ටිකත්වා අර්ථය මානසිකත්වා කියලා කියන්නේ අනං මනං අන්‍ය විහිිත වඩ පිට දේවල් බලන්නේ නැතුව ඒකටම හිත යොදලා දැන් කියන දේ අර්ථය උකහා ගන්නා සුළුව මේක දිහා අහනවනම් මනස මෙහෙවල ඒක කියනවා ධර්ම ගෞරවයක් කියලා. ඒ වගේම සබ්බං චේතසෝ සමන්නාහරිත්වයි. ඒ එක වැඩක් කරගෙන පොල් ගානක මම බණ අහනවා, කාර් කෙලවනක මම බණ අහනවා. එහෙම නැත්නම් බත් කනක මම බණ අහනවා. ඒ වගේ එක එක වැඩ ඇඟ එක එක දේවල් වලට යොදලා හිත එක එක දේවල් වලට යොදලා බනහනකොට අපිට කියන්න බෑ අපි මුළු හදින්ම දෝතිම්ම බනහනවයි කියලා. සබ්බං චේතසෝ සමන්නා හරිත්වා කියලා කියන්නේ ඒකටම සූදානම් වෙලා කය හිත සකස් කරගෙන ධර්ම ගෞරවය පිහිටුවාගෙන බනහනවා. සබ්බං චේ සමන්නා හරිත්වා ඔහිතසෝතෝ කියලා කියන්නේ කන රුකුල් කරලා දීගෙන ඒකටම නැමිච්ච කනකින් යුක්තව නැමිච්ච හිතකින් යුක්තව බනහනවා කියලා. ඉතින් මේ විදියට සරුවඥ දේශිත ධර්ම විනයට හිත යොදලා පූර්ණව ඒකටම ලෑස්ති වෙලා රුකුල් කරගත් කණකින් යුක්තව ඒ විදියට බණ ඇහිම තමයි මේ අපි බලාපොරොත්තු වෙන්නා වූ මේ ශාසනික ප්‍රයෝජනෙ ලබා ගැනීමට අවශ්‍ය කරන මූලික ලක්ෂණ. ඉතින් ඒ නිසා අපි ඔක්කොටම කියන ශ්‍රාවකයෝ කියලා. ශ්‍රාවකයෝ කියලා කියන්නේ අසන්නක්. ඒ වගේම තමයි ਸਰුවචන් වහන්සේ සඳහන් කරනවා මේ ਸਰුවච ශාසනය හෝ ඕන කෙනෙකුගේ ශාසනයක් පණිවිඩයක් ලෝකයාට ලබා දීම සඳහා ක්‍රම රාශියක් ලෝකේ පවතිනවා සමස්තයක් වශයෙන්. ඒ ඒ දේශ කෙනෙකුට තව කෙනෙක් පණිවිඩයක් දීමට නැත්නම් ශාසනයක් පිහිටවීමට නැත්නම් ආගමක් පැතිරීමට ඒ විදිහට ගන්න උපක්‍රම රාශියෙන් සරුවචනාංශය සඳහන් කරන මේ බණ කීම හරහා බණ ඇහිම හරහා මේ පණිවිඩේ sannivedanaya කරන එක තමයි ආර්ය ක්‍රමය. අනික් ක්‍රමවල කීපයක් සඳහන් කරලා තියෙනවා. කෙනෙක්ගේ හිත පැහැර ගන්න පුළුවන් ක්‍රම තමයි මේ මන්ත්‍ර ජප කරලා එහෙම නැත්නම් මායා ක්‍රම වලින් කෙනෙක්ගේ ආශ්චර්ය ධර්ම වලින් හිත ගන්නත් පුළුවන්. ඒ මේ අద్භූත දේවල් කරලා. එහෙම නැත්නම් හිත කියවන්න පුළුවන් කියලා ඒ හරහා කෙනෙක්ගේ හිත ගන්න පුළුවන්. ඒ වගේම මේ මෙන්න මේකයි මේක කරන්න තියෙන කියලා කෙලින්ම කාරණා කියලා දීලා හිත ගන්නත් පුළුවන්. මේකෙදී සර්වචන සඳහන් කරලා තිනවා ඒ විදිහට පාටිහාරිය වලින් ආදේශන පාටිහාරිය 이르දි ප්‍රාතිහාරිය වගේ දේවල් අනාර්ය දේවල් කියලා. ඒ නිසා අපි කවුරු හරි බුදුහාමුදුරන් කෙරේ ධර්මයේ කෙරේ සංඝයා කෙරේ පිහිටනකොට අද්ධාවක් ඇති කරගන්නකොට ඒ කෙනා තුන 이르දි ප්‍රත්‍යහාරය තියෙනවා මම 이르දි ප්‍රත්‍යහාරය නිසායි ඒ කෙනා මගේ ගුරුවරයා වශයෙන් ගන්න යාගේ ධර්මයේ මගේ ධර්මයේ කරගන්නේ එයා මං අනුගමනය කරන්න කිව්වහම ඒක ලෝකයා සාමාන්‍ය පිළිගන්න දෙයක් වුණාට ਸਰවචන්සේ සඳහන් කර තිනවා අනාර්ය ධර්මයක් කියලා. ආදේශනා කියලා කියන්නේ හිතට බලපෑම් කරලා වශී කිරීම හරහා ශ්‍රාවකයන් තියාගෙන ඉනව නැත්තම් ධර්මයේ පතුරනවා ඒකක්වත් ඒකත් අනාර්යක බොහොම සක්‍රීය ක්‍රම හැබැයි අනාර්ය ක්‍රම. නමුත් කාරණා විශ්ලේෂ කළ දීලා මේ දේශනයක් මාර්ගයෙන් ඒ ක්‍රමේ ආර්ය ක්‍රමයක්. ඒක තමයි සාමාන්‍ය ලෝකයේ පණිවිඩයක් තව කෙනෙකුට දීමේ ඉතාමත්ම අමාරුම එක. ගොඩ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මැජික් තමයි. උග දෙනෙක් ඉර්ධි ප්‍රාත්‍යාරය තමයි බලාපොරොත්තු වෙන්නේ. උග දෙනෙක් හිතනවා මේ හිත බලලා හිතට යමක් වශී කිරීම හරහා කරන්න පුළුවන් නම් ඒක බොහොම ශීඝ්‍රයෙන් ශාසනයක් තුන කරන්න පුළුවන්. අනිකුත් නිකායන්ට අනිකුත් ආගම් වලට පහර දෙන්න පුළුවන් ක්‍රම කියලා. ඇත්තටම අනිකුත් ආගම් වලට පහර දෙන්න නම් මේ වගේ උපකරණ වලට උනාට ඒක මේ තරගයක ලක්ෂණයක්. නමුත් ශාසනයක් පවතින්නේ ආර්ය ශාසනයක් තනි ක්‍රමයක්. මේ ඇහුම්කන් දීම හරහා ඉතින් ඒ නිසා මේ කියන විදිහට අට්ටිකත්වා මානසිකත්වා සබ්බං චේතසෝ සමන්නා හරිත්වා ඔහිතසෝතෝ ධම්මං සුනාති කියන එක භාවනාවක්මයි ඒ සඳහා යන්නේ මේ භාවනා ගති ලක්ෂණ ටිකක් තියෙන කෙනාට විතරයි ඒ දේ කරන්න පුළුවන් එහෙම නැත්නම් මේ කියන දේ අර්ථ තේරුම් ගන්නද ඒ සඳහාම මනස මෙහෙවන්න මුළු හදින්ම ඒ වැඩේ කරන්නේ කන ඒ දෙසේ යොමු කරගෙන තියාගෙන ඉන්නවා කියන එක තාමත් අමාරු දෙයක්. ඒක නිසා පොඩි ළමයෙක් ඉස්ලාම් ඉස්කෝලේ ගිහින් දවසේ ඒ ළමයාට ඒ පන්තියක ඉඳගෙන ගුරුරයා කියලා දෙන පාඩමක් කවියක් සින්දුවක් නැටිල්ලක් ඒ තාලෙම අවබෝධ කරගන්න ඒ බාලංශ පන්තියේ ගුරුවරයා පුදුමාකාර විදිහේ කරුණාවකින් පුදුමාකාර විදිහේ ප්‍රඥාවකින් වැඩ කරන්න ඕනේ. මොකද ඒ පාඩම් පන්ති උගන්වන ගුරුවරු හොඳටම දන්න දෙයක් තමයි පන්ති වලින් අමාරුම පන්තිය තමයි මොන්ටිසෝරි පන්තිය. බාලාංශ පන්තිය තමයි අමාරුම පන්තිය. ඔය අපි හිතනවා විශ්වවිද්‍යාලවලට ගියාම එහෙම නැත්නම් වෙන ආයතන වල ලොකු ලොකු දේවල් උගන්වන නිසා අධ්‍යාපන ශිෂ්‍යය අමාරු තැන එතන කියලා. නමුත් අධ්‍යාපනඥයෝ දාන දේ තමයි මේ පළවෙනිම කාරණේ. ඒකට ළමයා පන්තික අනිත් අයත් එක්ක ඉඳගෙන විනාඩි 35න් 35ට <clears throat> කාල පරිච්ඡේද වෙනස් කර කර ඒ ළමයට කවි කියන හැටි, අකුරු ලියන හැටි, නටන හැටි ආදී වශයෙන් උගන්වනවා කියන ක්ලේශ නැහැ. ඒ වාගෙම තමයි ඇත්තම කියනවා ඊටත් වඩා අමාරුයි. ඒ නිදර්ශනෙම ගන්නවා නම් ඊටත් වඩා අමාරුයි. මේ নানা ප්‍රකාර අරමුණු දිගේ ගමන් කරන හිතක් ඇති කෙනෙකුට ඒ දේ වෙනුවට උදාසීන එක අරමුණක කෙලෙස් නැති එක අරමුණක නැවත නැවත හිත යදවීම සඳහා ඉඳගෙන කරන භාවනාවේ හෝ එහෙම නැත්නම් සක්මන් භාවනාවක හෝ නැත්නම් එදිනදා කටයුතු කරනකොට හෝ එකවරකට එකක් කරලා ඒක නැවතිල්ල කරලා ඒකෙන් ලැබෙන අත්දැකීම ඒකෙන් තමයි ලැබෙන අත්විඳීම පිළිබඳව පූර්ණ හිතකින් මුළු හදින්ම ඒක කරලා මෙන්න මේකයි ඒක උනේ කියලා තව කෙනෙකුට වාර්තා කරන්න උගන්වනවායි කියන එක මේ ලෝකේ තියෙන අමාරුම දේ. ඒ තරම්ම මේකේ sannivedanaya පටලවිලා තියෙන්නේ යන්නේ කොහෙද කියලා ඇහුවොත් මල්ලේ පොල් කතා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඔක්කොම ගෙනාපු ඒවා ටික පැත්තක තියලා. එහෙම නැත්නම් මාචි මතාන්තර එහෙම නැත්නම් වැරදි වැටහිලි පැත්තක තියලා මේ සරල පුංචි කාටත් කළ හැකි මේ දෙයකට හිත දාන එකයි මේ භාවනා කරනකොට කියන්නේ කියලා කොච්චර කිව්වත් කෙනෙකුට ඒකට යටහත් පහත් ඒකට සැදී පැහැදී සිට ඒ දේ අහන්න පුළුවන් කමක් නැත්තේ නෑ ඒ වගේ මේ අහපු දේ ඒ විදිහටම ක්‍රියාත්මක කර බලන්න කුසල ඡන්දය පහළ කරන ක්‍රියාත්මක කර බලන්න ඕනේ කියලා අහපු දේ පිළිබඳව කරබැලීමේ ආසාවක් පහළ කරලා දෙන එක දේශකයාගේ තනි කරවග කියනවා. එහෙම නැත්නම් ඒකට කියන්නේ කලෙ මොනින් නමල වතුර වැක්කිරුවා වගේ. කොච්චර දෝ අහනවා අහගෙන හිටියට මොනම දෙයක්වත් තේරෙන්නේ නැහැ. මොකද්ද මම කරන්න ඕනේ? මෙච්චරලව නැහුව තමයි. මට මේ කියලා දුන්න තමයි. නමුත් මං වාඩුණාම මොකද්ද කරන්න ඕන කියලා මන් දන්නේ නැහැ. මං ගොඩාක් බණ අහලා තියෙනවා තමයි. ඒ වුණාට සක්මන් මළුවක් හම්බෙලා හොඳට විවේක ඇතිව සක්මන් කරන්න යනකොට මොකද්ද කරන්න ඕනේ බව දන්නේ නැහැ. එදිනදා ජීවිතේ අපිට මේ ඉනකොට කණ්ඩු විල් ටික හරි ගැසලා දෙනවා ඔක්කොම හරි ගැසලා දෙනවා ඒ නිසා අපි එදිනදා ජීවිතේ වගකීම් භාරයක් ඇතුව යුතුයකම් ගොඩක් ඇතුව තද ආතතියක ඉන්නව නෙවෙයි මේ වගේ වෙලාවක කොහොමද මානසිකාර්යය පවත්වන්න ඕනේ කියලා විස්තර කියලා දෙන්න පුළුවන් කිව්වට ඒක තේරෙන්නෙත් නැහැ හිතට වදින්නෙත් නැහැ ඒ අර දවස් තුනක භාවනා වැඩමුළුවක් කරා අපි තරුණ තරුණියන් පිරිසකට ඉතින් ඒකලා මේ කියලා තුන භාවනාව ඔක්කොම ඉවරලා යනකොට ওই ශාංශ ඔච්චර කියන දේවල් කෙටියෙන් කිව්වනම් ඉවරනේ තේරෙනවනේ ඔච්චර මොනවද කියන්නේ කියලා. මෙච්චර කියන දෙයක් නෙමෙයි සරල දෙයක් නේ කියන්නේ ඕක කෙලින් කිව්වනම් ඉවරනේ කිය. මම ඉතින් බොහොම මාරුවෙන් ඒ ළමයා හොයාගෙන ඊළමෙන් ඇහුවා ඔය මුළු දවස් තුනේම ඇහිච්ච සරල දේ මොකද්ද? මට තේරෙන්නේ නැහැ මම මේ දන්න ඔක්කොම ටික කියන්නේ Tamanට වැටුණ දේ මොකද්ද කියලා. ඊට පස්සේ ළමයා බොහොම කරු කටයුතු ඒ කටයුත්ත එයා එකින් එකට එකින් කරලා තිබුණා ස්වාමීන් වහන්සේ පැයක ධර්ම දේශනාවක් අපිට අහන්න සැලසුවා මොනම විදියකින්වත් ලෑස්ති මනසකින් නෙවෙයි ඒ බණ ඇහුවේ මොනම දෙයක්වත් තේරුන්නේ නැහැ කියලා. ඉස්ලාම දාසකමට අහන් දෙන දේශනාව අපිට තේරුනේ නැහැ. අපි මේ ඉස්කෝලේ යන ළමයි. අපි ආවේ ශ්‍රී ලංකර කර. ඇවිල්ලා වාඩිලා ඇහුවා මොනවක්වත් තේරුන්නේ නැහැ. දෙවෙනි දාසේ උපවහන්සේත් ඇවිල්ලා වාඩි වුණා. මේ පැයේ වාඩි වුණා මොනවද කරන්න ඕන කියලා අපි දන්නේ නැහැ. ඔබ වහන්සේ අඩු ගන්න කියලා දුන්නා නම් එදා වාඩි වෙන වෙලාවේ එදා කියන එකෙන් මේකයි අදහස් කෙරුවේ දැන් අපි වාඩි වෙන්නයි හදන්නේ වාඩි වෙච්චාම ඉන්න මේ ටික කරන්න ඕන කියලා ප්‍රෝජනයක් වෙන්න තිබුණා ඔය දිගට පැයක් ඇහුවට ඌව මතක හිටින්නේ නැහැ ඊට පස්සේ ගෝව පැය අහක ගියා එනිසා ධර්ම සාකච්ඡාවේදී තීරණයි කිව්වා මේ වාඩි වෙලා කරන්න තියෙන්නේ එකකට හිත යොදාගෙන කොහොම සාරල ස්වභාවයෙන් මතුවෙන දෙයකට හිත යොදාගෙන ඉන්නේ කියලා ඉතින් ඕක ස්වාමීන් වහන්සේ කෙලින් කිව්වට ඉවර නෙයි. ඉතින් මං කෝ කොයි එක කෙලින් කියන්න ඕනද කියලා මට තේරෙනවා. මෙතන 30ක් 40ක් ඉන්නවා. එක එකනට වැටෙන තැන් වෙනස්. හැබැයි කොහොමද Tamanට වැටෙන්නේ කියලා එක්කෙනෙක් එක්ක හරි සාකච්ඡාව යන්න පුළුවන් නම් එච්චරයි භාවනාව කියන්නේ. එවනස මේ බරපතල වචන ගොඩක් අහගෙන කටපාඩම් කරගෙන කොච්චර දේවල් කරත් කනේ කලේ මොනින්න බලනන් තියෙන්නේ පරොදිනක් වෙන්නේ නැහැ. කලේ උඩට හැරුණයි කියලා කියන්නේ මේ අහපු වචනයක් හරි මතක තියෙනවා. කල යුත්ත මේකයි කියලා තේරෙනවා. එහෙම නැත්නම් අපි එදිනෙදා අපිට ඇහිලා තියෙන දේවල් මේ වෙනකොට බුසල් ගණන් ඇති. අවශ්‍යතාවයට ගියාට පස්සේ තක්කුමුක්ක විදිහ අපිට මොනවත් මතක නැහැ. ඒ නිසා මේ ඉස්ලාම කෙරෙන මේ සුත්තමයේ දක්ෂකම සෝතාපදානේ පඤ්ඤා සුත්තමයේ ඥානං යමක් කියනකොට ඒකට අවධානයෙන් අහගෙන ඉන්නකොට එයාට අසුතං සුනාති කියන ගුණේ හිටිනවා. මේ ඉතිසර මම මේ දෙයක් අහලා නැහනේ. මම අද තමයි අහන්නේ කියලා අලුතෙන්ම කරුණු සමහරලාට තේරෙනවා. සුතම් පරියෝදපේති ගියර ඉස්සලා අහපු දේවල් දෙක තුනක සම්බන්ධතාවය තේරෙන්න පටන් ගන්නවා. ගුණුව. එතකොට අර දන්න දේවල් පිරිසිදු වෙනවා. ගොනු වෙනවා. කංකං විතරති එයාට එතකොට තිබුණු සැක මම මේක අහගන්න ඕනේ මේක මෙහෙමයි කියලා හිතේ තිබුණා නම් යම් සැකයක් බන වෙන යනකොට එන ගානකට උත්තර හම්බෙලා. ඒ නිසා ආසුතං සුතාති සුනාති සුතං පරියෝධපේති කංකං විතරදී චිත්ත මනස පසීදති. එතකොට තමන්ට අදාළ දෙයක් නම් කලාතුරකින් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙච්ච වගේ වටිනා ධර්ම විනයක් නම් අහනකොටම නිවන් දැකලා නෙවෙයි අහනකොටම මනස පුබුදිනවා. ඒ දේ විතර යට ඇහෙන්නේ. එහෙම නැතුව ලෑස්ති වෙලා නැති වෙලාවක කොච්චර බණ කිව්වත් කොච්චර ගැඹුරින් කිව්වත් අහන කෙනාට ගනුදෙනුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා එහෙම ගනුදෙනුවක් වෙන්නේ නැති බණ පිළිබඳව අපේ අපවත්ච ලොකු සාංශය මතක් කරේ උන්වහන්සේ 1901 ඉපදලා 1993 92 වෙනකන් ජීවත් වෙච්ච ඒ පසුගිය සත වර්ෂයේ තෑහෙන කාලයක් දන්න කෙනෙක් උන්වහන්සේ සඳහන් කරා ඒ 91 92 වසර තමයි අපිට ඇසුරු කරන්න හම්බුනේ 88 89 90 91 ඒතකොට කම මෙච්චර බණ කියන යුගයක් ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසයේ කවදාකවත් නැහැ කිව්වා. හැම රේඩියෝ එකේම බණ, හැම ටෙලිවිෂන් එකේම බණ, හැම හන්දියක් හන්දියක් ගන්න බණ. නමුත් රට නරක් වෙන තාරේදී ආ බලනකොට මේ බණවල මොකද්ද පටලවිල්ලක් තියෙන බව තේරෙනවා. මෙච්චර බණ කියද්දිත් රට යන්නේ නూరుට. ඉතින් ඒ කියන්නේ මේ බණ කිව්වට ඒකට අර කියන විදිහේ කන් රුකුල් කරගෙන මුළු අදින්ම අහන ගතියක් හෝ ඒවා තේරුම් ගන්න ගතියක් ඔය හිතන තරම් වෙලා නැහැ. ඉතින් එතකොට පේන්න පටන් ගන්නවා වැඩේට කැසපට ගහගෙන වැඩ කරාට sannivedane වෙලා නැහැ. ඉතින් ඒක නිසා දෙපැත්තටම එතකොට සලකා බලන කරුණු තියෙනවා. අපි යමක් මේ විදිහට අහනකොට ඒකට අර්ථය තේරුම් ගන්න අවශ්‍යලුව මනස යොදවලා සියලු හිත ඒකට මෙහෙवला කන රුකුල් කරගෙන ඒක අහනවද එහෙම නැත්නම් බණ අහන ගමන් নানা ප්‍රකාර දේවල් කරනවාද කියලා. මේ වගේ ඉඳකට බණක් කියනකොට ඒකේ තියෙන වටිනා දේ තමයි මේ බණේ තියෙනවා අහන බණ සහ ඇහෙන බණ කියලා දෙකක්. ඇහෙන බණ කියන්නේ බත් කන ගමන් ඇහෙනවා. පොල් ගාන ගමන් ඇහෙනවා. පොල් ගස් නගින ගමන් බණ ඇහෙනවා. ඉතින් ඒකකොට අර වැඩේ කරන ගමන් නිකන් බබා නිදා ගන්නකොට නැලවිලි කවි කියන වගේ තමයි බණ තියෙන්නේ. මෙතන තියෙන්නේ අහන බණ. ඒකටම ස්වාමීන් වහන්සේ නමක් වඩම්ම ගන්නවා. තමනුත් ඒකම සැදී පැහැදී සිටගෙන ඉන්නවා. එතකොට මේක නිකන් ආවට ගියාට යන්නේන ගමන් ඇහෙන වැඩ නෙවෙයි සීළු වැඩ නතර කරලා ඒකටම සැදී පැහැදී කටයුතු කරනකොට ඒකට කියනවා අහන බණ කියලා. මේකට කියනවා ධර්ම ගෞරවය කියලා. අර විදිහට යන්නේන ගමන් කන බොන ගමන් මගුල් මේෂේ කතා කර කර ඉන්න වගේ අහන බන නිසා අපේ අතින් සෑහෙන ධර්ම අගෞරවයක් සිද්ධ වෙනවා. ධර්ම අගෞරවයක් සිදු වෙනවා. එතකොට මේ දේශ මේ කතා කරන්නේ බුදුහාමරෝ විසින් දේශිත තථාගතප්පවේදිත සර්වචන්සේ සාක්ෂාත් කර ගන්නාලාද ධර්ම විනය ද එහෙම නැත්නම් නන්දමාලිගේ සින්දුද අමරදේවගේ සින්දුද ඔක්කොම එක සම වෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙක් බණක් කියනකොට ඒ වගේ කන පිනවන්න එහෙම නැත්නම් මේ මිනිසුන් කරන දෙයක් නැතුවට අහගෙන ඉන්න බණ කියන්න හදන ගියොත් කියන්නටත් ආපත්‍ය සිද්ධ වෙනවා අහන්නටත් ආපත්‍ය සිද්ධ වෙන නිසා සරුවචන වහන්සේ බණ කියන්නන් සඳහා වෙනවම නීති පද්ධතියක් පනවලා තියෙනවා ඒක නිසායි පූජනීය ස්ථානයකට යනකොට කියන්නේ තොප්පි දාගෙන යන්න එපා. සෙරෙප්පු දාගෙන යන්න එපා. කුඩේ හිලවගෙන යන්න එපා. ඒ ඉන්න කෙනෙකුට තොප්පි දාගෙන සපත්තු දෙරපු දාගෙන කොඩිය කෙනෙකුට බණ කිව්වොත් කියන කෙනාට ආපත්. කවුරක්වත් දෙන්නේ නැතුව උපදෙස් දෙන්න. මොකද මෙයා සූදානම් නැහැ. සූදානම් භාවයේ තමයි ඒකට අර සජී පැහැදී සිටින ගතිය. ඒ නිසා අපි පන්සලට යනකොටම අපි යන්නේ ශ්‍රාවකයන් වශයෙන් නම් ඒ වගේ අවශ්‍ය බණක් ලබා ගැනීමට සුදුසු පාත්‍ර ජනතාව වගේ දෙන දෙයක් ධර්මයේ අරගෙන එන විදියට ඉතින් එහෙම නැතුව මේ තමන්ගේ ඥාණය තිබුණට ඒ ධර්මයේ වාද කරලා හෝ මට ලැබෙන්න ඕනයි කියලා එහෙම කරන්න කිව්වොත් වෙන්නේ දෙන කෙනාටත් නපුරක් සිද්ධ වෙනවා ගන්න කෙනාට නපුරක් සිද්ධ වෙනවා ඊට වෙනස්ව මේ ධර්මයේ කෙරෙහි ධර්ම කෞරේ පිටලා අහන්න ගියාම අර චිත්ත මනස පශීදති කියලා බණ අහනකොටම ලැබෙන හිත මනස පහදින ගතිය ඉස්සරහට ලැබෙන තියෙන නිවනේ පෙර නිමිත්තක් වෙනවා. එතකොට ඒ බණ උකහා ගැනීමක් සිදු වෙනවා. ඒ උකහා ගැනීමට කියන්නේ උග්ඝටිතඤ්ඤු කියලා කලයේ උඩට නමලා තිබ්බහම කලයට වතුර පිරනවා වගේ. පීල්ලේ දියට කලයක් ලැබුවත් නොපිරේ ජලය 60 පැයකින් බැලුවත් කලී මුණින් නමල හරලා තිබ්බා පැය 8ක් ගිහිල්ලා බැලුවත් පීල් යට තිබ්බට වැක්කෙරෙන්නේ නැහැ. ඇතුළට යන්නේ නැහැ. කලී මුණින් නමලා තියෙන්නේ. අන්නේ මුණින් නමව ගතිය තමයි කියන්නේ අපේ තියෙන බණ අහනකොට සැදී පැහැදී නැති ගතිය. ඒකේ අනිත් පැත්තට උග්ඝරිතඤ්ඤ කියලා කලයේ කෙලින්ම උඩට හරවලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව මුණින් නමෝ දෙයක් උඩුකුරු කර දක්වන්නාසේ. එතකොට වැටෙන දේ ඔක්කොම උකහා ගන්න පටන් අරගන්නවා. ඒකත් ඔක්කොටම සිද්ධ වෙන්නේ නැහැ. ඔක්කොටම සිදු වෙන්නේ ඒ සුපබුද්ධ කුට්ටි කතාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ සුපබුද්ධ කුට්ටි කියලා කියන්නේ කුෂ්ඨ රෝගියෙක් මුළු ඇඟ මුළු අසං කුෂ්ඨ. ඒ නිසා හැම වෙලාවෙම ආගිරික ගා ඉන්නේ. ඉතින් මේ මනුස්සයා දකින්න මේ වගේ පිරිසක් එක තැනක වාඩි වෙලා ඉනවා. මෙයා හිතනවා මෙතන දන්සලක් වෙන්න ඇති කියලා. මෙන්න හිමීට කිට්ටු කරලා පිටිපස්සෙන් වාඩි වෙනවා. වාඩි කොට නෑ එක්කෙනෙක් කතා කරනවා අනික කටිය අහගෙන ඉන්නවා. මේ මනුස්සයා දන්නේ නෑ මොකද්ද වෙන්නේ කියලා. මේ සර්වචනසේ ධර්ම දේශනා කරනවා සවැත්නුවර පිරිසක් බණහනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ යාට තේරෙන විදියට මේ මේ දැන් ඇවිල්ලා වාඩි වෙච්ච හිඟන්නට තේරෙන විදියට බුදුරජාණන්සේ දාන කතා, සීල කතා, සංඝ කතා ආදී වශයෙන් බොහෝම සරල තැනකින් පටන් අරගත්තා. ඉතිකට අටුවාසපේන අටුවාචාරින් වහන්සේ සඳහන් කරනවා බණ කියන ගමන් බුදුරජාණන් වහන්සේ හිත් බණහන්නන්ගේ හිත බලනකොට එතන හිටපු එක්කෙනෙක්වත් බණහන්නේ මේ දැන් ඇවිල්ලා වාඩි වෙච්ච හිඟන්න විතරයි ආදරෙන් බණහන්. ඒක නිසා බුදුරජාණන්සේ එතනින් එහාට බණ දේශනා කරේ අන්නර හිඟන්නට ගැළපෙන තාලෙට. ඉතින් හිඟන්නට තේරුනේ බුදුරජාණන්සේ දාන දෙන්නේ කියලා කියනවා. මම හිඟන්නේ. මට කවදද මේ දාන පාරමිතා සම්පූර්ණ කරන්නේ. බුදුරජාණන්සේගේ දේශනාව කොහොම වුණාද කියලා කියනකොට කියනවා ඒ හිඟන්නට පවා මීට පස්සේ මට එකවරක බත් පිටු දෙකක් ලැබුණොත් මම ඒකෙන් උත්සාහ කරන්න ඕන එකක් දීලා එකක් වලදා. මම බඩගින්නේ මෙයා තමයි. තනි වේලා තනි පිට හම්බුනොත් නම් මම ඒක කනවා ඒක මගේ හැටි. මට කවදා හරි බත් පිටු දෙකක් ලැබුණොත් මම එකක් දෙන්න උත්සාහ කරනවා. මොකද උන්නාංශ කියන කතාවේ හැටියට මට මේක හොඳයි වගේ වැටහෙනවා කියලා ඒ මනසට දාන චේතනාව මේ හිඟන්නට දාන චේතනා පහළ වෙන ජීවිතයි දාන කතාව කතා කරන්නේ. ඊට පස්සේ සීල කතාවට නගිනකොට දාන කතාවෙන් සීල කතාවට බුදුජානකසේ දේශනා කරන ස්වරූපයෙන් ඒ මනසට හිතුණලු දැන් මේ හයිය හති කියන හිල්ලක්කාරකම් කරන කට්ටියනේ මේ සතුන් මරන්න දඩ කෙලියන්නේ මම හිඟන්නනේ මගෙන් කවදා සතෙන් මැරෙන්නේ මට මරන්න වෙලාවකුත් නැහැ මට ඇඟේ හයියකුත් නැහැ හොරකමක් කරන්නත් නැහැ මම මේ හිඟාන කන්නේ කාමීත්‍යාචාරය කරන්න ගෑනු කෙනෙක් ළඟට එන්නේ නැහැ හඩු ගඳනේ කාමීත්‍යජර කරන්න වෙලාවකුත් නැහැ මට. මට බොරු කියන්න ඕනේ නැහැ මොකද දේශපාලනය කරන්නේ. කියලාම් කියන්න ඕන ගමන්නේ ඉතපනකොට සිල්ල තිබන්නකොට මේ බුදුහාමර කියන දේ මම අනික් කාට වැඩිය හොඳ නැහැ. කොහොමඩක්වත් මම ළඟ තිබිලා තියෙනවනේ කියලා යාට ඒ සීල් කතාවේදී අනික් කාටත් වඩා මම බලනකොට මම දන්නේ නැතුව හිටියේ මේ හොරිකඩ හොරියයිචි ලෙඩෙක් වෙන එක සිල්ලකෙන්ට ලේසි. නිකම්ම සිල්ලා කියනවා. ඊට පස්සේ සඳහන් කරනවා මේ දාන සීල දෙක තියෙනවා කොහොමද සරසාර්ථි තමයි. මේ දාන මේකවත් දන්නේ නැතු මේ ආරෝපණා දේසහිත විඳගෙන මේ කාම මිත්‍යාචාරයට සහ කාම සේවනයේ ඉන්න මිනිස්සු ඒකාන්ත අපාය. අරමනසට පොඩි chance එකක් තියෙනවා මොකද කාම මිත්‍යාචාර ගැන හිතක් එන්නේ කහගත් එක බැඳීමක් නැහැ ඒ නිසා මේ වනසට ස්වර්ග කතාව කියනකොට හිතලා තියෙනවා මේ ජීවිතේ මම බොහොම අතපල්ලේ වැටිච්ච මිනිහෙක් හිඟන්නේ ඒ වුණාට මේ කියන බණේ හැටියට ඊට පස්සේ බුදුසෙන් සඳහන් කරලා තියෙනවා මේ දාන සීල දෙක කරන්නේ නැතුව මේ ලෝකේ ඉපදිච්ච විශාල පිරිසක් අපාගත වෙන්නේ මේ කාමයාගේ ආධිනව දන්නේ නැතුව තමන්ගේ බල පුළුවන්කාරකම් වැඩි වෙන්න වැඩි වෙන්න කෙලෙස් වැඩි. අයියහත්ති වැඩි වෙන්න වැඩි වෙන්න කෙලෙස් වැඩි. ඒ නිසා කාමයාගේ ආධිනව පෙන්නනවා අපි යමක්මක් හම්බ කරයි කියලා කිව්වට ඒ දේ පාවිච්චි කරන මනස සකස් කරගෙන නැත්නම් ඒ හැම දෙයකින්ම මදයට සහ ප්‍රමාදයට හේතු වෙනවා. යොබ්බන මදය, තරුණ මදය, ධන මදය, බෞසුත මදය හැම දෙයකින්ම මදයට හේතු වෙනවා. ඒක නිසා යම් කෙනෙක් දන්නවනම් ඒ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේ තවදුරටත් අපාගත වෙන විදිහවල් කරන් නොකරන තියුන්ට අර සුපබුද්ධ කුට්ටිට කල්පනා වනවලු මේ කාමයාගේ ආදීන හොඳට පේනවා මේ ඉතිචල ආත්ම කරපු නපුරු කර්මයක් නිසා මේ ජීවිතේ මුළු ජීවිත ඇඟ පුරාම කුෂ්ඨ හැම පුරාම කහනවා කෙනෙක් චිත්තක්ෂණය නිඳ යන්නේ නැතිලු පැතිස්සේ ආගිරිකකයි ඉන්නවලු ඒ මිනිස්සුන්ට බුදියන දෙන්න තියෙන නිසා තමයි මෙයාට සුපබුද්ධ කියන නම ඇවිල්ලා තියෙන්නේ අහලක ඉන්න මිනිස්සුයකට බුදියන දෙන්න කෑ ගන්නවා ඒ නිසා මිනිස්සු ඉන්න දෙන්නලු මේ මිනිස්සයාට. මොකද එයාට තේරලා තියෙනවා මගෙන් ඒ කෙලස් කායික වාචික කෙලස් සිද්ධ වෙනවා අඩුයි. ඊට පස්සේ මේ මිනිස්සයාට ඒ කාමයාගේ ආදීනවේ සහ නිස්සරණානිසංසේ නිස්සරණාසංස කියන්නේ කිහිකින් අතහැරම. කීකේ අතහැරලා දාලා මේ අනගාരിക වෙන කිතින් සුපබුද්ධි උප්පත්තියම අනගාരികයි. මෙහෙර ගියක් තිබුණේ නෑ, ගෑණියක් තිබුණෙත් නෑ, ප්‍රතාවක් තිබුණෙත් නෑ, බැංක account එකකුත් නෑ, ඩෙන්ටි කාඩ් එකකුත් නෑ මොකක්වත් නැහැ. මනසේ හිතුවේ මේක කාලකන්නිකමක් කියලා. අතපල්ලේ වැඩිලක් කියලා. දැන් මේ බුදුජානන්සේ කියන තාලට බලනකොට ඌ කොහොමදත් තනකාරිකයි. ඒ වෙලාවේදී මේ මිනිස්යාට මේ බණහනකොට ඇතිවෙච්ච తত্ত্বය බුදුජානන්සේ මේ එක මේ දැන් ඇවිල්ලා වාඩි වෙච්ච හිඟන්නට දීපු බණින් ඒ මනුස්සයාට උදග්ග චිත්තම් පදන්න චිත්තම් කල්ල චිත්තම් මුදු චිත්තම් විනිවරණ චිත්තම් විදිහට හිත උද්‍යෝගිමත් වෙලා කොරුවේ කොවිය කුමරු කලල් මඩ හදාගෙන යොපරන් ඉස්සසා ගාලා පෝරු ගාලා හදාගත්තා වගේ හිත කල්ල චිත්තම් මුදු චිත්තම් පසන්න චිත්තම් බොහොම ප්‍රසන්න උද්‍යෝගි මසිතක් ආවට පස්සේ චතුරාර්ය සත්‍ය සහිත සාමුක්ඛංශික දේශනාව කරනකොට අර මනුස්සයා විතරක් පිරිසිඳලා සෝවන් වෙලා තියෙනවා ඊට ඉස්සෙල්ලා බොහොම කට්ටි ඇවිල්ලා බෙර ගහන්නත් ඇති, පාවඩ එලන්නත් ඇති, වටතිර අදින්නත් ඇති, පටාත පූජා කරන්නත් ඇති, ඔක්කොම ලැහැත්ති කරන්නත් නමුත් එක්කෙනෙකුට බණ ඇහිලා නැහැ. ඒගොල්ල තමයි බණ සංවිධානය කරලා තියෙන්නේ. නමුත් ඇහිලා නැහැ. ඇහුනේ ඒ වෙලාවට ආපේ ඉඟන්නට තමයි. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ බුදු දහමසේ සඳහන් කරලා දෙනවා මේ අකා එනකොට දිලින්දෙක් ඉඟන්නේ දැන් යනකොට සත්‍ය ආර්ය ධණයට හිමි අදලිද්දෙක් කියලා හිඟන්නේ තවදුරටත් නෙවෙයි. ඉතින් ඒක නිසා එක බණපදයකින් නැත්නම් එක දේශනාවකින් අර වගේ මිනිස්සෙක් ඇති වෙච්ච වෙනස ඒකටම තව සිද්ධියක් ඒ සුපපුත්ත කුටි කතාව සඳහන් වෙනවා මේ මිනිස්සු ඇවිල්ලා පුදුජානනාස් ළඟට ඇවිල්ලා බොහොම ස්තුති කරලා තියෙනවා ස්වාමීන් වහන්සේගේ දේශනාව බොහොම වටිනවා මට මේක හරි හිත මනස පැහැදුනා අර කුෂ්ඨ රෝග කතාවක් මොකුත් නැහැ මං වගේ කෙනෙකුට පැවිදි වෙන්න පුළුවන් කියලා. ඊටසේ කියනවා සර්වචනාංශේ ඒකට සිවුරු පාත්‍ර අදින්න ඕනේ. ඒක හොයන්න කියලා මිනිහා එළියට යනකොට පිස්සු ඇවිත් දෙනක් ඇවිල්ලා ඇනලා මරලා දාලා තියෙනවා. ඉතින් පහුවෙන්ද වික්ෂුණාංශලා ඒක දැකලා සර්වචනාංශට වාර්තා කරනවා වහන්සේ ළඟට ආවිලා බොහොම සතුටින් මේ බණ ගැන කතා කරපු මේ සුපබුද්ධ කුට්ටි මෙහෙම මැරලා හිටියා කියලා සර්වචනාංශ කියනවා. මේ මිනිස්සයා ආර්ය පුද්ගලෙක්. ඒ නිසා සංඝයා වහන්සේලා ගිහිල්ලා ඒ දේහය ගෙනල්ලා කටු කටයුතු ස්තූපයක් කරන්නයි කියලා. එතකොට කිය අහලා තියෙනවා දැන් කොහෙද ඊට පස්සේ කවුද දැන් තුෂිත විමානේ විශාල දේව විමානයකට උරුකම් උරුමකම් සහිතව තෙදවත්ව ඉන්නවයි කියලා. ඉතින් අපේ ලොකු සානච්ච මේ කතාව කියලා මට කියනවා දෙයයන්ාංශ කියනවලු දෙවියලු කියනවලු දිවිලෝක කට්ටිය යකෝ සුප්පබුද්ධිය දිවිලෝකේ ආවනේ. මේ කුෂ්ඨ රෝගේ හැදිච්ච මිනිහා අච්චර ලෙඩ වෙච්ච මිනිහා මුළු මුළු දවසම ගෑරේජ් එක මජං ගාගෙන වැඩ කර මිනිහෙක් ලස්සනට ඇඳගෙන දේවසිරියටපත් වුණා වගේ අර කුෂ්ඨ ඇඟ අතහැරලා දේවැඟක් ලබා ගත්තා. ඇහිමේ දේශනාවක් ඇහිල්ලෙන් ඉතින් අපි සංවිධායකයෝ ඔච්චර ඉඳදී කිසි කෙනෙකුට බණක් ඇහිලා නැතුව මේ සුප්පබුද්ධට බණ ඇහුණාට පස්සේ ඉතින් අනික් ගොල්ලන්ට ඕන තරම් ආධ්‍යාත්මික ප්‍රශ්න අහන්න පුළුවන්. කොහොමද මේ වගේ දෙයක් වෙන්නේ අනික ඊට වැඩිය උගත් ඇත්තෝ ඊට වැඩිය ධනවත් ඇත්තෝ ඊට වැඩිය කුලවත් ඇත්තෝ ඊට වැඩිය බුදුහාමට ආරාධනා කරපු ඇත්තෝ ලැහැස්ති වෙච්ච ඇත්තෝ කාටවත් වැඩක් වෙලා නැහැ. ඉතින් ඒක නිසා අසන්න තුල ඒ ඇති වෙනේ ಗುಣධර්ම ටික ඇති වෙන විදිහට දේශනා කරන එකත් ඒ දේශනාවක ධර්ම උකහා ගන්නවා කියන එකත් ලේසි නෑ. ඒක නිසා මේක තව ටිකක් උල්පලා දක්වන්න වෙනවා මේක තව ටිකක් තීරණාත්මක වෙනවා කමටහම් බණකදී. කමටහම් බණක් කියන එක අනිත් දේවල් වගේ නෙවෙයි. මොකද අනිත් දේවල් වලදී සාමාන්‍ය බණක් කියනකොට මේ මිනිස්සුන්ගේ උනන්දුව ඇතිකරන්න ජාතක කතා, කුමර කුමරි කතා ගේනවා. කමටහම් බණවලදී එහෙම මොනවක්වත් කරන්න බෑ. අපිට මෙන්න මේ දෙයයි මේ පාඩම් පන්තියේදී කරන්න ඕන කියන එක කාරණාව හිත යෙදෙනකොට ඒකට හිත ගන්න ගතිය, හිත වදින ගතිය අඩුයි. කමටහම් බණකට කියන්නේ බුරුම පරිනිසාසිනකොට කියන්නේ පුළුවන් නම් කාපම් බැන්නම් කාපම් කියලා සුදු පාන් පෙත්තක් දෙනවා. ඒක මොනවාක්වත් බටර් නෑ, ජෑම් නෑ, චීස් නෑ. කියන්න තියෙන මෙච්චරයි පුළුවන් නම් කරපම් බැන්න නිකන්. මේ ඕන ඕන දේවල් දෙන එක නෙවෙයි තියෙන්නේ මේ දෙන දේ කාපම්. ඉතින් ඒ නිසා ඒකට අට්ටිගත්තා මනසිකත්තා සබ්බං චේතෝ සමන්නා හරිත්වා ඔහිත සෝතෝ ධම්මං සුනාති කියන්නේ කොච්චර පෙරපින් කරත් පිනක් තියෙන්න ඕනේද කොච්චරක් බනහලා පුරුදු විලායකට සැදී පැහැදී හිටින්න ඕනද කියන එකම විශාල ප්‍රශ්නයක්. ඒ මොකද ඇයි මෙච්චර පිරිසක් බනහදී එක්කෙනෙකුට දෙන්නෙකුට විතරක් තේරෙන්නේ? ඇයි අනික අයට තේරෙන්නේ නැති? ඒකට ඕනකම තියෙනවා. ඒ කට්ටියගේ ශ්‍රද්ධාව තියෙනවා. නමුත් කලේ මුණින් නමලා තීති වතුර වැක්කිරුවා වගේ. මේ බටහිර කරන පරිශන වලදී ඒකොල්ල පුළුවන් තරම් උත්සාහ කරනවා යම් කිසි කෙනෙක් පැය 10000ක් භාවනා කරොත් තව කෙනෙක් පැය 1000ක් භාවනා කරොත් තව කෙනෙක් පැය 100ක් භාවනා කරොත් තව කෙනෙක් පැය 10ක් භාවනා කරොත් තව කෙනෙක් එක පැයක් භාවනා කරොත් ඒ කටිගේ මනසට ඇති වෙන වෙනස්කම් ඉස්ලාම ප්‍රශ්නේ මතුවෙන වෙලාවේදී මේ ආම්බයක් හිතන සිද්ධ වෙලා තියෙන්නේ ඒ විද්‍යාඥ පිරිසම ටිබෙට් රටට ගිහිල්ලා දලයි ලාමතුමා හම්බ වෙලා කියලා තියෙනවා අපට හොඳට භාවනා කරපෝ ස්වාමීන් වහන්සේ නමක් දෙන්නේ කියලා මේ ෆන්ක්ෂනල් MRI මැෂින් එකක් ඇතුළට දාලා මනස වැඩ කරන හැටි බලන්න. දලයි ලාමතුමා 15 10 දෙනෙක් නම් දීලා තියෙනවා. පස්සේ අරගොල්ලෝ මැෂින් ඔක්කොම අරගෙන ගිහිල්ලා ඒතන හයි කරලා අර ස්වාමීන් වහන්සේට කතා කරලා තිනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබතුමා ගැන දලයි ලාමතුමා අපට කිව්වා අපේ පරිශ්‍රණයකට ඉදිරිපත් වෙන්න පුළුවන්ද අපි මනස වැඩ කරන හැටි බලන්න. ඒ ශාන්ති ගත්කටම කිව්වලු මේ සේරම වැඩ වලින් වෙන්නේ අපි නිකන් ජනප්‍රිය වෙන එක අපේ විවේකේ නැති වෙනවා. ඒක නිසා දලයි ලාමතුමා කියූපේක උන්වහන්සේගේ කරුණාව නමුත් අපි කැමති නැහැ. දහ දෙනා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඊට පස්සේ මේගොල්ලන්ට බඩු තකුලගෙන ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ දලයි ලමතුමා කියලා තිනවා මට මට තේරෙනවා භික්ෂුනාන්සලා එහෙමයි කියන්නේ මොකද කැමති නෑ විවෘත වෙන්න කැමති නෑ තමන්ගේ ಗುಣ ප්‍රකාශ කරන්න ඊට පස්සේ ඒගොල්ලෝ අවුරුදු ගාණක් මේ අදහස යටපත් කරගෙන ඉඳලා බටහිර රටකින් පැවිදි වෙච්ච බටහිර ජාතිකයෙක් කැමති කරගත්තාට පස්සේ තමයි පරිශ්‍රණ පටන් අරගත්තේ ඔය අතර ඒ කාලෙදී ඒක කෙරුවට පස්සේ ඇත්තටම ටිබෙට් රටේ තව තුන් දෙනෙක් ඉදිරිපත් වුණා ඉදිරිපත් වෙලා බලනකොට කවදාකවත් නැති විදිහට මනසේ හිතා ගන්න බැරි වෙනසක් ඒගොල්ලෝ ගාව දැකලා තියෙනවා විද්‍යාඥයන්ට හිතා ගන්න බැරි වෙන විදිහට. තර්ක මනසනේ වැඩ කරන්නේ ටිකටෝම සියල්ල පිළිගන්නාසුළු సౌందర్యාත්මක මනසක් ගහ බැන ගිල්ල මොකක්වත් නැහැ. ඊට පස්සේ ඒ කට්ටිය ඒකටම වෙනව සම්මන්ත්‍රණයක් පවත්තලා දලලම තමයි අහනවා දැන් ඔබ වහන්සේගේ දීපු මේ පළවෙනි කෝලේ එක්කෙනෙක්වත් කැමති වුණේ නැහැ. මේ සුන්දරාගෙන් දෙන්නේගේ මනසක සාමාන්‍ය මනසක නැති පුදුම විශේෂ විශේෂී ලක්ෂණ වගේක් තියෙනවා. මේකේ දකුණු මොලේ විතරයි වැඩ කරන්නේ. වම් මොලේ එච්චර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අනිත් මුළු ලෝකෙම වැඩ කරන්නේ වම් මොලේ විතරයි. එසේ තලලම කියලා කියනවා. ඒක ඉතින් වෙන්න පුළුවන් දෙයක්. එතකොට අහලා තියෙනවා මේ විද්‍යාඥයෝ මේ වගේ දෙයකට ඔබ වහන්සේලාට හිතන්න පුළුවන් වහන්සේලා ආශා කරන නිසා බෞද්ධ නිසා මෙවැනි ලේ තියෙන නිසා බටහිර කාටවත් හිතන්න බෑ. ඒක හිතලා තියෙන්නේ දෙයයන්ාන්සේ තීන්දුව කරලා තියෙන්නේ මේ ජීවිතේ උව කරන්න බෑ. ඒක දෙයයන්ාන්සේගේ සීමාව. තීන්දුව. අපිට කරන්න බෑ කියලා දැන් මේකේ කරන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන්ද මෙවැනි දෙයක් කිරීම සඳහා බෞද්ධ නායකයෙක් වශයෙන් ඔබතුමාගේ මතය ඔබතුමා දෙන්නේ කොහොමද මේකට උපදෙස්? දලලමතුමා කිව්වලු මේකට පොඩි වැඩයි තියෙන්නේ. එක අරමුණක් අරගෙන එක ජීවිතේ පැය 10000 පණලා භාවනා කරපුවම මේක වෙනව කාටක් කියලා. පොඩි වැඩයි තියෙන්නේ. ඔක්කොටම තියෙන පැය 10000 පණලා භාවනා කරන්න. ඉතින් සුද්ධ උඩ යනවා පැය 10000 තියා එක පැයක් වෙන් කරන්න බෑ උන්ට. මොකද ඒ තරම් වැඩ. දැන් සුද්ධෙක් ඕනේ මොන්ටිසෝරි ළමයිකින් අහන්න පැයක් වෙන් කරන්න පුළුවන්ද කියලා? පහිපන්ති ශිෂ්‍යත්වයට යන ළමයිකින් අහන්න බෑන පැයක් වෙන් කරන්න පුළුවන්ද කියලා? 10 විභාගයට පාඩම් කරන ළමයිකින් අහන්න පැයක් වෙන් කරන්න පුළුවන්ද කියලා? උසස් පෙළ කරන ළමයි ගහන්න බල පැයක් වෙන් කරන්න පුළුවන්ද කියලා? ඒ තරම්ම කුරුසෙට දීලා එන ගහලා ඉවරයි. ඉතින් පැය 10000 කොහොමද කරන්නේ? මේ කට්ටිය ගිහිල්ලා මේ අදහස අරන් ගිහිල්ලා කරලා කරලා මේගොල්ලෝ පැය 10000 පැය 1000ට අඩු කරපුවාම 10000ත් එක 1000 මොකද වෙන්නේ? 100 මොකද වෙන්නේ කියලා විස්තර බලලා හොඳට මේ පිළිබඳ විස්තර කරන විද්‍යාඥයා පොතක් කියලා තියෙනවා. එයා කියලා තියෙනවා භාවනාව හරියට බුදුහාඳුරෝ කියලා දෙන ක්‍රමයට විනාඩියක් කරත් විනාඩියට ආනිසංශ තියෙනවා දෙක කරපු එකට වගේ දෙගුණයක් තියෙනවා පැයක් කරන එකට වගේ 60 ගුණයක් තියෙනවා පැය 10ක් කරන එකට වගේ 10 ගුණයක් තුන එකට එක ප්‍රතිඵල තියෙනවා ඒක හොඳටම යන්ත්‍රයෙන් පෙන්වන්න පුළුවන් නමුත් ප්‍රශ්නයක් තියෙනවා ඇයි මේ කට්ටියක් විතරක් භාවනා කරන්නේ අනිත් කට්ටිය නොකරන්නේ කාටවත් උත්තර දෙන්න බෑ මෙච්චර රටේ බණ භාවනා තියෙද්දී ඇයි කට්ටියක් විතරක් මේකට පෙළඹෙන්නේ අනික කට්ටිය නොපෙළඹෙන්නේ? ඒක ජම්මාන්තරගත දෙයක්. ඒ සම්පූර්ණ කර්මානුරූප දෙයක්. ඒක සම්පූර්ණ ඥානගත දෙයක්. කාටවත් භාවනා නොකරන කෙනෙකුට භාවනා කරපන් කිව්වට අහන්නේ භාවනා කරන කෙනා නම් කරන කෙන ප්‍රදේශ ප්‍රතිඵල තියනවා කියලා විද්‍යාව පෙන්වනවා. නමුත් මේක විවෘතව දුන්නට පස්සේ ඇයි කෙනෙක් භාවනා කරන්නේ? ඇයි කෙනෙක් භාවනා නොකරන්නේ? බණක් අහනකොට කවුද අර්ථය හරියට තේරුම් අරගෙන බණ අහන්නේ? කවුද මනස යොදාගෙන මුළු හදින්ම කන් රුකුළු කරන බණ අහන්නේ? ඉතින් ඒක දේශකයාගේ දේශකයාගේ වගකීමට දැම්මට ඒක තන්නේ කර ස්වාධීන කාරණාවක්. ඉතින් ඒ වාගේ නන්නත්තර හිතක් ඇදී විවිධ අරමුණු වලට දුවන හිතක් ඇති අපට බුදුරජාණන් වහන්සේ මේ බණ කිව්වට පස්සේ ඇතෙක් රාජකීය ඇතෙක් බවටපත් වෙන්නේ යථා කියන දේ අහන නිසා. උඹලට අද මේ කියන දුක වෙලා තියෙන්නේ උඹලා කියන දේ අහන්න තියෙන නිසා. වෙන මොකක්වත් කතා කරන්න දෙයක් නැහැ. ඒක නිසා පළවෙනිම ඥානය තමයි සුතමේ ඥානය මේ කියන දේ අහන්න ඕනේ අහන්න නම් ඒකේ තියෙන කාරණා දෙකක් දැනගන්න අපිට අහලා අපි මේ විඳින දුකට කාරණා දෙකක් බලපානවා. එකක් තමයි අපි ඇත්තටම ඉඳගත්තාම මොනවද කරන්න ඕන කියලා දන්නේ නැහැ. මොකද අපි ඉඳගත්තාම අපිට පේන්නේ අපරාධ ඉඳගෙන ඉන්න නැතුව කොහේ හරි ඇවිදින්න ගියා නම් මේට වඩා හොඳයි කියලානේ. කකා හිටියනම් හොඳයි කියලානේ, බිබී හිටියනම් හොඳයි කියලානේ, ගන්තර සුවඳ බල බල හිටියනම් හොඳයි කියලා මේ ඉඳගෙන ඉන්නකොට කටුකොහලක දැම්මා වගේනේ. ඒ නිසා අපි මේ ඉඳගෙන ඉඳිලා මෙච්චර ආනිසංශ තියෙනවා. ඒ කාර්මුණකින්දී මේ ආනිසංශ දන්නේ නැහැ. ඒක පිළිබඳව කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට පැයක් ළඟදී යන කියලා දෙන්න පුළුවන්. දැන් නැති වුණාට මේ කර්මණක හිත තබා ගැනීම තමයි ලෝකේ තියෙන ලොකම කුසලය. ඒක නෙවෙයි බුදුරජාණන්සේ කියන්නේ ප්‍රශ්නේ ඒකට කියන අපපටිපත්‍ය විද්‍යාව කියලා නොදන්නාකම නිසා ඇතිවෙච්ච අවිද්‍යාව. ඊට පස්සේ තියෙනවා මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව හැම කෙනාගේම වාජන වැරදි මත වලින් පිටිලා තියෙනවා. මොන විද්‍යකින්වත් ඒ ටික අයින් කරන්න බෑ. ඒ නිසා මොනව උඩින් වැක්කෙරුවත් එකක්වත් ඇතුළට යන්නේ ඒක තමයි මුණින් කලයේ මුණින් නමලා තියනවා කියලා කියන්නේ. ඒක එසේ මෙසේ වැඩක් නෙවෙයි. ඒක දේශකයට කරන්න දෙයක් නෑ. ඒ නිසා භාවනා කරන්න ඉනගේ ඇත්තෝ ගොඩාක් මතිමතාන්තර ගෙවල් වලින් පුරවගෙන එනවා. ඒ නිසා පළවෙනි බණ දේශනා කරනකොට ඒක අහන්න අදහසින් නෙවෙයි අහන්නේ. අර පරණ මත ටික තියාගෙන. ඉතින් කාටද පුළුවන් නිහතමානීව කාටද පුළුවන් ධර්ම ගෞරවයෙන් කාටද පුළුවන්නේ ආදුනිකෙක් වාගේ අර පැත්තක තියලා ගినాපු ටික මේ දේ අහන්න ඒක ලේසි නෑ ඒක සඳහා අපිට ඉතාමත්ම ආධුනික මනසක් ආධිකම්මික විපස්සකයක මනසක් ඇති කරන්න ඕනේ හැබැයි එහෙම කෙරුවේ නෑයි කියලා කියන දේ වුන්නේ කියලා දඬුවම් කරන්නත් බෑ එයාට ඕනකම තියෙනවා ඇවිල්ලා බණත් අහලා තියෙනවොත් අනිත් පාර බලනකොට කලෙපොණින් නැමෝ වගේ මොනම දෙයක්වත් ඇතුල් වෙලා නැහැ. ඉතින් ඒකට කරන්නේ නැවත නැවතත් අහන්න නැවත නැවතත් අහලා අහලා අහලා කවදද Tamanට අහපු දේ තේරෙන්නේ වැටහෙන්නේ කියලා හරි ගියොත් දෙපැත්තම දිනුම්. කියපෙකනක් දිනුම් අහපෙකනක් දිනුම්. කොයි වෙලාවෙද වැටහෙන්නේ කියන එක 100%ක්ම හම්බයක්. 100%ක්ම හම්බයක්. ඒක නිසා යම් කිසි කෙනෙකුට අපි කිව්වොත් මේ භාවනාවට වාඩි වුණාට පස්සේ වැදගත්ම දේ තමයි මුල්ම දේත් එච්චරයි. හොඳට පට්ටලෝ වාඩි වෙලා ඒකේ ස්පාසු වෙන්න අරින්න හිත. ඒකේ හිත සමබර වෙන්න අරින්න. ඒකේ හිත විස්්‍රාම වෙන්න අරින්න කියලා. ඕක තමයි ඕකට තමයි නිවන කියන්නේ කියලා කිව්වට. කී සැරයක් කියන්න වේ. ඒගොල්ලෝ කියනවා ස්වාමීන් වහන්සේ ඉඳගත්ත ගමන් පූර්ව කෘත්‍ය කරන්නේ නැතුව වාඩි වුණාට කමක් නැද්ද? මේ බුද්ධ අනුසතිය මෛත්‍රී කරුවට පස්සේ කමක් නැද්ද? මේ ගොඩක් දේවල් ඔළුවේ දාගෙන මේ ඉඳගෙන ඉඳගෙන ඉන්න එකේ සැහැල්ලුව ගන්න කිව්වට ඒක මොකද්දෝ මදිවා. ඉතින් ඒක ලක්ෂ වාරයක් කියන්න ඕනේ ඔබ වාඩි වෙලා මේ වාඩි වෙලා ඉන්න එකේ පහසුව විවේකේ නැත්තම් මොනම භාවනාවක පටන් ගන්නවත් නැහැ. නිසා වාඩි වෙලා මම දැන් වාඩිලා සුවසේ ඉන්න මම මේ වටිනා වැඩකට තමයි වාඩි වෙලා ඉන්නේ කියලා තමන්ගේ කයේ සැහැල්ලුව ගන්න මොන විශේෂඥයකටද අපිට කියලා දෙන්න පුළුවන්. ඒක තමන් දැනගන්න ඉපායි. ඒක කියලා දෙන්න ඕනේ තමයි බුදුහාමරෝ කියලා දෙන්න ඕනේ අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුඤ්ඤාකාරගතව නිහීදසි පල්ලංකම් කියන එක බුදුහාමරෝ කියන්න ඕනේ. දැන් කිව්වට පස්සේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ ස්පාසුව මේ ඉඳගෙන ඉන්නේ ඉරියව්වේ අසහනකාර නැති ගතිය මේ ඉඳගෙන ඉන්නේ ඉරියව්වේ ආතතිය නැති ගතිය ගන්නෙ කොහොමද කියලා මොන විශේෂඥයද කියලා දෙන්න පුළුවන්. තමන් ඉස්සලා මේ අහන බණේ කියන්නේ මේකයි පණිවිඩය කියලා දන්නවනම් පළවෙනි දවසේ නැති වෙන්න පුළුවන් දෙකේ නැති වෙන්න පුළුවන් තුනේ නැති වෙන්න පුළුවන්. ඒක කවදාද තේරුම් ගත්තොත් මේ සහැල්ලුවෙන් වාඩි වෙන්න ඕනයි කියන එක මෙතන ඉන්න 190කටවත් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නේ ස්පාසු නැහැ. ඒ මොකද ලොකු දේවල් හිතේ තියාගෙන දණුගන්දේ ගැහුවා වගේ කුරුසෙ තියලා යන ගැහුවා වගේ තටමඬ හදනවා. ඒ නිසා මේ පටන් ගන්නකොට තියෙන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා සමබරව ඉඳගෙන ඉන්නවා කියන එක ඒකේ වටිනාකම මේ විදිහට කියලා දෙන්න පුළුවන්. මොකද ඉඳගත් ගමන් Taman ඉරියව්ව සමබර කරලා කයේ සහයෝගය, කයේ මිත්‍රත්වය, කයේ මෛත්‍රිය ඇති කරගත්තේ නැත්නම් එයාට ඉඳගත්ත වෙලාවේ ඉඳලම තද ප්‍රතිඵල පිළිබඳව අපේක්ෂාව නිසා දැඩි ආතතියක් එනවා. දැඩි අසහනයක් එනවා. මම අරක දන්නේ මේක දන්නේ අර කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා අර කයේ පහසුව තමන්ගේ දැනගන්න තමන්ට 100%ක්ම ඥාණය තියෙනවා. ඒක මම ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා හිතෙන්නේ එයා හිතනවා අරක නැතුව ඇති මේක නැතුව ඇති කියලා අඩුපාඩු ගැන කල්පනා කර කර මේ පහසු නැති කරගන්න. යම් කිසි වෙලාවක පහසු ඇති කරගත්තයි කියලා හිතමු. වද්ද වැදගත්ම දේ තමයි මේ වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා කියලා දැනගන්න. ඊට පස්සේ තමයි හිත අකමැත්තෙන් නමුත් ගෙටෙන්නේ. ඉන්නේ ඉරියව්වේ පහසුව තිබුණොත් විතරයි මේ නන්නත්තර වෙන හිත, දහපතුරාවේ දුවන හිත, දවල් හිනමවන හිත ගෙට ගන්න පුළුවන් වෙන්නේ. ඒ දේ උනේ නැත්තම් මේ කයේ සහයෝගය හිතෙන් අනුග්‍රහ නොලැබුණා නම් හිත ගෙටේන විදියට කය සාදර බවට පත්ුනේ නැත්තම් භාවනාවක් නැහැ. මේ සාදර බවට අපිට කියන්න පුළුවන් මෛත්‍රී කාය කර්මය කියලා. තමන්ගේ කයට තමන් මෛත්‍රී කරන එක තමයි මේ ඉඳගෙන ඉවරලා හිතට කියනවා ආරාධනා කරලා ගෙට වරින් කියලා. ඊට වරින් කියන්නම් ඒක සුවේලවන තනක් වෙන්න එපායි. සුඛය දෙන එකක් වෙන්න එපායි. ඒකට මොනවද කරන්න ඕනේ කියන එක තමයි දැනගන්න අපි හිතමු එහෙම ගත්තයි කියලා මේක ලේසියට මෙහෙම කිව්වට ගන්න පුළුවන් කියන එක ලේසි නෑ. ආවොත් ඒක ලොකු දෙයක්. ඇවිල්ලා තමන්ගේ ඇස් දෙක වහගෙන පිට යන්නේ නැති වෙන්නයි ඇස් දෙක වහගන්නේ. ඇස් දෙක වහන්නේ මේක ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා. බලනවනම් ඒ බලන දේ ඇතුලේ මොන જાති පෙනුනත් මොන හොඳ දේ තිබුණත් නරක දේ තිබුණත් දැන් අඩු ගානේ වාසියක් තියෙනවනේ හිත තියෙන ඇතුලේ කියලා. එහෙනම් දිනුන්නේ වැඩේ. දැන් අතේනි කුරුල්ලා ඉන්නේ. මේ ටික වෙන්න මෙහෙම බලනකොට මට තේරෙන්නේ මෙහෙමයි. මට වැටහෙන්නේ මෙහෙමයි කියලා කියවා ගන්න අර හිත ගන්නවටත් වැඩි අමාරුයි. මොකද මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඇතුළට ගියාට පස්සේ මෙහෙම පේන්න ඕනේ, මෙහෙම තියෙන්න ඕනේ, මෙහෙම දැනෙන්න ඕනේ කියලා මොනවදෝ වැල් වටාරම් වගේ ඔළුවේ දාගෙන ඉන්නවා කිසිම කෙනෙකුට මම මේ වාඩි වුණාට පස්සේ මේ වාඩි වීමේ ප්‍රතිඵලය ආනිසංශ මට මොනවද වැටෙන්නේ කියලා කියන්න මට්ටමට මෙතෙන්ද වාඩි වියන් වාඩි වෙලා හිත ඇතුලට ගණින් කියන එකත් බරපතල වැඩක්. හිත ඇතුලට ගත්තට පස්සේ මොනවද වැටෙන්නේ කියලා තව කෙනෙකුට කියන්න පුළුවන් නම් භාවනා ජීවිතේ 50ක වැඩ ඉවරයි. ඉතින් මේ ටිකේ ගනුදෙනු කරන්න අට්ටිගත්වා මනසිකත්වා සබ්බං චේතසෝ සමන්නාහරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති කියලා කියන්නේ මෙන්න මේ කාරණාවනේ අපිට මේ බුදුරජාණන් වහන්සේ මේ අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා නිහීදති පල්ලංකං ආවචිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨ වෙත්වා මේ සේරගෙම කියන්නේ මිනිස්සු හොඳට පහසුවට වාඩි වෙලා මේ කය ඇතුලේ මොකද වෙන්නේ? මේ දී ඇති මොහොතේ කයදී මොකද වෙන්නේ කියලා Taman දකින්න එකත් ඒක ඉවහනේ කෙනෙකුට වාර්තාගත කරන එකත් කරන්න පුළුවන් නම් ඒකට අපි කියනවා sannivedanaya කියලා. ඇති දේ ඇති හැටියට කියන්නේ. ඉතින් ඒක කරගන්න මම බුරුමේ ගිහිල්ලත් මම බුරුමෙන් ඉස්සලා ගොඩක් කල් භාවනා කරගෙන බුරුමේ ගිහිල්ලා ඔය කාරණාව තේරුම් අරගෙන ඒ ස්වාමීන් වහන්සේට අවශ්‍ය දේ මේකයි කියන්න ඕන කියලා දැනගන්න මාස 18කට වැඩිය ගියා මට. මේ භාවනා කරනවා කියන්නේ මේකයි මේ භාවනා කරලා කමටහන් සුද්ධ කරනවා කියන්නේ මේකයි වාඩි වෙලා වාඩි වුණාට පස්සේ Tamanට වැටහෙන දේ. ඒ ගුරු රටේ මේ විදිහටම කියන්න පුළුවන් නම් ඕකට මොනම ඥානයක්වත් ඕනේ ඔන්න ගොළුවෙක් හීනයක් දැකලා ගොළුවට කියා ගන්න ඕන නම් ඔන්න ගොළුවට ප්‍රශ්නයක් තියෙනවා. දැක්කට මොකද කියන්න බෑනේ. අපි ගොළුවේ කිනයක් දැක්කට වැඩි අමාරුයි මේ ඉඳගත්තට පස්සේ මොකද වෙන්නේ අපි හිතන මේ කියන්න මෙන්න මේ දේ දකින්න ඕනේ. තියෙන දේ කියන්නේ මොන විදිහකින්වත් බෑ. ඉතින් මේ දේ උගන්වන්න මේ දේ කියලා දෙන්න ගුරුරෙක් ළඟ තියාන කියලා කියලා කියලා කියලා කියලා ආපදෝපදේව සකස් කරලා කමටහන් සුද්ධ කරන හැටි කියලා බණක් කියලා හැරයක් කරලා වරද්දලා ආයෙ කරවලා ඒ කරන වැඩේ බලනකොට අපි තාම අත දරුවෙක්ගේ මට්ටමටවත් කිරිසප්පෙක්ගේ මට්ටමටවත් දැනුම නෑ අපට. ඒ අනුව බණ්ඩෝ බුදුරජාණන් වහන්සේගේ තියෙන දැනුම් සම්භාරයත් ඒ භාවනා පටන් ගන්න යෝගාවචරයට මේක හේතු ගන්නට තියෙන අමාරුකමත් මේ කියලා ඉවරයක් කරන්න බෑ. අපි හැමදාම හිතන ඇත්ත එක වහගත්ත ගමන් මෙහෙම වෙන්න ඕනේ කියලා. ඒක තමයි කියන්නේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව. මේ පේන දේ මොකක් වුණත් ඒ ගුරුවරයා බොහොම ආශාවෙන් බලා ඉන්න මේ මනස වෙච්ච දේද මේ කියන්නේ කියනකොටම තේරෙනවා වෙච්ච දේ නම්. ඒ වගේම තමයි හිතපු දේවල් නොලැබිලා පශ්චාත්තාපෙලා චර්චුරු ගන්නොත් ඒ කියනකොටම තේරෙනවා දැන් ඉතින් මං කියපු දේ තේරිලත් නැහැ. මේ කතා කරන්න හදන්නේ මේ අනික් කට්ටියත් කැලේ යදගෙන යන කතාවල් කියලා. ඉතින් එතෙන්දි තරහ යන්න කිසිම අයිතියක් ගුරුවරට නැහැ කියලා බුරුම ස්වාමීන් වහන්සේ කියනවා යම් වෙලාවකට ගෝලයා භාවනා කරන කෙනා වැරද්දක් කරනවා නම් මේ භාවනා කරනකොට මොකද්ද බලන්න ඕන කියලා දන්නෙත් නැත්නම් දන්නේ තේ ගුරුවරට කියන්නත් බැරි නම් ඒ සියලු වැරදි ගුරුවරයාගේ වැරදි කියලා. ඒ සියලු වැරදි ගුරුවරයාගේ වැරදි. මොකද ඒක කියලා දෙන එක තමයි මේ ළඟ තියාන තනින් කිරි පොනවා වගේ. කියලා දෙන එක කිසිසේත්ම තරහ වෙන්න අයිතියක් නැහැ. මොකද Tamanne කල්පනා කරනකොට මම මේ පණිවිඩය ගන්න මං කොච්චර කඹරලා තියනවද කියලා කොච්චරක් දන ගාලා තියනවද කියලා කොච්චර යටහත් පහත් වෙලා තියනවද කියලා කියලා වැඩක් නැහැ. එතකොට තේිනවා ඒක කරන්න මට මගේ ගුරුවරයා වෙහෙසයි කියලා මම වෙලෙව්වනම් මට මොකද වෙන්නේ? ඉතින් කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. මචර කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ කියලා පැත්තකට දාන්න. චුල්ලපන්තක හාමුදුරුවන්ට හතරපද ගාතාවක් තීරුම් ගන්න බෑ කියලා මහා බන්දක හමුදුර රහතන් වහන්සේ තමගේ මල්ලිවේ ලැබුවා සේනාසනෙන් එළියට. රහතන් වහන්සේ නමක් තමන්ගේ මල්ලිම හතරපත ගාතාවක් මතක තියාගන්න බෑ කියලා සිවුර ගලවලා සිවුර තියලා ඵලයන් ඉතින් මේ ශාන්ති අගොපෙලේ ඉඳගෙන අඬනකොට සරුවචනංශේ පින්න පාති වරන මොකද? අනේ ස්වාමීන් වහන්සේ මෙච්චර කල් වෙනවා භාවනා කරන්න වෙලා මෙච්චර කල් වෙනවා පැවිදි වෙලා. මට හතරපත ගාතාවක් තේරෙන්නේ නැහැ. ඉතින් අයියා මට කිව්වා සිවුරල ඵලයන් කියලා. මට යන්න හිත දෙන්නේ මට ආසයි පැවිද්දට. දැන් මේ දැන් අයියාගේ හිත බලකන්නත් බෑ. අයියත් රහතන් වහන්සේ. මල්ලිත් ඇවිල්ලා වැවිලා තියෙන බුද්ධ ශාසනේ බුදුන් වහන්සේ කිව්වා මම ඔබට පොඩි උපකරණයක් කරන්නම්. මේ රෙදි කෑල්ල අරගෙන මේක හොඳ සුදු රෙදි කෑල්ලක් අතර දීලා කිව්වා මේක දූවිලි පිහනවා දූවිලි පිහනවා දූවිලි පිහනවා කියලා මේක අතින් පිහව දම දම හිටපන් කිය. රජෝහරණං රජෝහරණං කිය. ඉතින් මේ ආමතුරු හිතාගත්ත අඩේ. ඒකේ ඉතින් හතරපද ගාතාවක් තේරුම් ගන්න ඕකේ අමාරු නෑනේ කරන දෙන්නේ තියෙන්නේ. මේ අතකග ඉනකොට ඉනකොට වෙනවා දූවිලි පිහන එක නෙවෙයි සිද්ධ වෙන්නේ දූවිලි ගෑවෙන එක කියලා. එන්නේ එන්නේ එන්නේ කෙලස් මේකම තේරුම් ගත්ත මේ දීප සුදු රෙදි කෑල්ල මම්මනේ කෙලසගත්තේ. ඉඳ ගන්නකොටම තියෙන හිතේ ඇති ස්වરૂපය නිවන් දකපු එක. බලාපොරොත්තු වෙන්නේ අපි වෙන මොකද්ද? ඉතින් ඒක බලාපොරොත්තු වෙන්නේ නැකන් ඉතින් ගුරුරට කියන්ට තටමනවා අර්ග කරනවා මේ කරනවා. කොයි වෙලාවක හෝ Taman දකින්න දේ භාවනා කරනකොට ඉඳගත්තර පස්සේ පේන දේ කෙලින්ම කියන්න පුළුවන් නම් ගාකලාට මම බණ කියනකොට කියනවා ඒකට තමයි නිවන කියන්නේ කියලා. වාඩි වුණාට පස්සේ වාඩි වෙලා ඉන්න බව තේරෙනවනේ. මම මේ කතාව ගොතාගෙන ආවේ එතෙන්ට නෙවෙයි. යම් කිසි කෙනෙකුට එයා කුකිලි කෙනෙක් කැමති නැහැ. ඕකට නිවන කියන්නේ ඒගොල්ලෝ හිතන්නේ නිවන රත්තරන් පාට එකක් ලොකු ගුලියක්. ඉනි වගේ කෙනෙක් කරපස්සේ දිලිසෙන තැනක් කියලා නේ හිතාගෙන ඉන්නේ. නමුත් මේ නිවන කියන්නේ ඇති හැටි බලන එකනේ. අපි ඒක පැත්තක තියමුකෝ. දැන් මේ මේ ඉන්නකොට යම් කිසි කෙනෙකුට ගන්න පුළුවන් උනායි කියලා කිම හිත. ඉඳගෙන ඉන්න පාට දැනගත්තා. ඉතින් මේක සතුටු නෑනේ මේක තව අඩු කුලේ ඉන්න තාම අතපල්ලේ වැටලානේ තියෙන්නේ. ඒක නිසා බුදුරජාණන් කියනවා ඕ දැන් ඕක දකින්න දැක්කට හිතට සතුටු මැදිනේ. දැන් ඔය ඔය ඉඳගෙන ඉන්න එක ඇතුලේ ඉඳගෙන ඉන්න චිත්තක්ෂණය තුල ක්‍රියාශක්තියක් දිහා බලන්න කියලා එනවා. මේ පොදු එක දිහා බලනකොට ඒකාකාරී ගතිය නැතිනේ. ක්‍රියාශක්තියක් බලන්න තමයි මේක ඇතුලේ තියෙන රිද්මයානුකූල ආස්වාද ප්‍රසආස දෙක පෙන්වන්නේ. අරක ඇතුලේ හිත තියාගන්න කරන මායමක් විතරමයි මේ. මම දැන් මෙතන කියන එක තුළ හිත තියාගන්නයි ඕක ඇතුලේ සිදුවේ නෑ ආස්වාද ප්‍රසවාස දෙක පිම්බීම හැකිලිම දෙක බලන්න කියන. ඒ දෙක බලාන ඉන්නකොටත් මෙතන ඉන්න කාටවත් ඒක බැරිකමක් නැතුව ඇති. නමුත් ඕකද ඔය ඔච්චර නිබ්බාන ගාමිනී ප්‍රතිපදා කියන්නේ කා හුලන්ද? මේ හුලන්දියා බලන්නේ එකද? ඉතින් ඕක බුදුහාමරණ කියද්දක් තියනයි. ඕක කමඨාන් සුද්ධ කරන දෙයක් තියනයි කියලා. අර පෙනුනට මොකද? ඒක දිහා බලන්නේ නිකන් ගැරන්ටි හැවක් දිහා බලනවා. බලුවමනයක් දිහා බලනවා. කවදා හරි මේකට සම්පූර්ණ සාතර වෙච්ච දවසේ මේ පේන හුස්ම ටිකට මුළු ගමනම සිද්ධ වෙනවා කියලා ඉතාමත්ම ආදරයෙන් සාදර වෙලා මේ හුස්ම ගන්නකොට මේක මෙහෙමයි පිට කරනකොට මෙහෙමයි කියලා මේකේ වෙනස්කම පොඩ්ඩක් ගන්න හුස්ම පොඩ්ඩක් සීතලයි පිට වෙන හුස්ම එක්ක රස්නියයි ගන්න හුස්ම වදින්නේ නාසිකාග්‍රේ පැත්තේ පිට වෙන හුස්ම දකින්නේ අතනයි මෙතනයි කියලා පොඩි පොඩි ලකුණු ටිකක් අහුලන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයා හැම ලකුණක් ගන්න වෙලාවෙදීම මම දැන් මෙතන ඉන්නවා කියනක කොහොමදත් අහුරු වෙලා කොහොමදත් අහුරු ඉතින් යා උනන්දු කරනවා පුළුවන් තරම් ආශ්වාසයෙන් ප්‍රශ්වාසයට ප්‍රශ්වාසයෙන් ආධිකට ගෙනියන්න. හොඳයි අපි හිතමු මෙතන ඉන්න මුදිට භාවනා කරපු කෙනෙක් සාක්ෂි වෙනවා ඇති. එහෙන් බලාන ඉන්නකොට ආයෙසරයක් හුස්ම ටික ගෙවිලා ගිහිල්ලා නැති වුණාට පස්සේ ආයෙත් එන්නේ මම දැන් හිටපු තැන තමයි. මුළු ගමනම රවුමක් ගාලා ආයෙන්නෙත් එතෙන්ට. ඉතින් ඊට පස්සේ ආයෙත් කියනවා දැන් නම් ඉතින් මොනවාක්වත් කරදරයක් නැතුව මම දැන් මෙතන ඉන්නවා. දැන් මොකද කරන්න ඕන? දැකරච්චර පිරිසුදු කරගත්තට ඒක පිළිබඳ ගෞරවයක් නැහැ. ඒක පිළිබඳව අගයක් ආඩම්බරයක් නැහැ. හිතාගෙන ඉන්නවා නිවන කියන්නේ භාවනා හරියට වෙන මොනවා හරි එක්ක අංගෙන්න ඕනේ. එහෙම නැත්නම් ඇඟේමයි ලිස්මයිල් වෙන්න ඕනේ. එතන රැස්වි දෙන්න ඕනේ මොකක්වත් වෙලා නැහැ. මේ රවුමක් කරකවලා ගිහලා ආයෙත් ඇවිල්ලා තියෙන එතනමයි. ඉතින් ආයෙ බණ කියලා දෙන්න ඕනේ. ඔය උඹ ඉස්සලා ප්‍රතික්ෂේප කරපු එකම තමයි ඔය. ඔය මම දැන් මෙතන කියන එකම තමයි ඔය. ඕකට සාදර වෙලා ඉන්න තාක් කිසිම කායික දුස්චරිතයක් වෙන්නේ කිසිම වචී දුස්චරිතයක් වෙන්නේ කිසිම මනෝ දුස්චරිතකුත් නැහැ. ඔබ මේක මගේ මුළු ජීවිතේම කළ යුතු උපරිම දේ කියලා තේරුම් ගත්තට පස්සේ ඔබ ඔබේ වචන ටික හදාගනි මේක දිනු වෙන්නත් ඔය වල්පල් හැලි නැති කරන්න. මේ කායික ක්‍රියාව ඔබ හදාගනීවි නැවත නැවතත් හිත මේ හිස්තැනට ගෙනලා තියානින්න මේ අනවශ්‍ය ඈදිටියට බොරදියේ දාන වැඩ නොකරන්න. ඔබ මනස හදාගන්න. මේ කාවට පස්සේ කන පින්දම් ගහන්න එපා. මේ ගැන චෝදනා කරන්න එපා. මේක ගැන සැක උපදවන්න එපා. හිත නින්දට වට ගන්න එපා. ඔක රැකපන් කියලා කවදා හෝ යා ඒක තීරුම් ගත්ත දවසේ. මේක මං ලද්දා ඉඳලා මයි ළඟ තිබුණා මං ගණන් ගත්තේ නැහැ. මං හිතුවේ මේ වෙන මොකද්දෝ වටපිට සමීකරණයක් නේ. මේක තේරුම් ගත්ත දවසේ යාට මානසික අසහනයක් තවදුරටත් එන්න දෙයක් නැහැ. එතකොට අපි කියනවා කොසෝවන් උණයි කියනවා. ඒක හකදා ගාමි උණයි කියනවා. නැත්නම් රහත් උණයි කියනවා. අවසානයේ තියෙන ඕකම තමයි. ඉතින් මේ දන්න මෙතෙක් අපි දන්නවයි කියලා හිත හරපට ගිය අමතක කරලා මේ එක තැනක වාඩි වෙච්චාම මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අත්දැකීමට සක්විති රජ කෙනෙකුගේ මිනි කොණ්ඩලක් වාගේ රත්තරන් ඔටුන්නක් වගේ රත්තරන් ඔටුනේ මිනි කොටලක් වගේ සහලකන්න පුරුදු වෙනකොට භාවනා වැඩ ඉවරයි. අපි හිතන තාක්කල් මේක එහෙම වෙන්නේ නැති මෙහෙම වෙන්නේ නැති කියලා ඒ තාක්කල් අපි කරන්නේ පෑදී දිර පොරතිය දාන එක තමයි. අපි කරන්නේම ආකූල ප්‍රවාහය අනාකූල ප්‍රවාහය ආකූල කරන එක තමයි. ඉතින් ඒ නිසා කවදා හෝ එහෙම දේවල් නොකර මේ වාඩි වෙනකොටම හිතේ තියෙන මේ සැහැල්ලු ගතිය, සමබර ගතිය, මම දැන් මෙතන ඉන්නවා කියන ගතිය දැකලා විතරක් මදි. ඒක තමයි වටිනාම දේ කියලා ඒක ප්‍රකාශ කරන්න පුළුවන්. අවදාන සුද්ධ කරන මම වාඩුණා. මට වාඩුණාට පස්සේ මගේ දෙපැත්තේ සම්බර ගතිය මට වැටුණා. මට ඒතර හැල්ලු ගතියක්, විවේක ගතියක් වැටුණා. හුදේකලාවක් වැටුණා. අන්න ඒක දිහා බලාගෙන ඉන්නකොට මට මේ එක්ක ආස්වාස ප්‍රසවාස වැටුණා. නැත්නම් මේක දිගේම යන්න පුළුවන් වුණා කියලා කිව්වොත්. ඉතින් ඒක තමයි මේ මුච්චර බණ කියලා, උච්චර චක්මන් කරලා අපි ගන්න හදන දේ. ඉතින් ඒකට තේරුම් ගන්න සුළු අට්ටිකත්වා. ඒකටම මානසිකාරය යොමු කරවලා මුළු හදින්ම මේක අහඬ කොච්චර ලක්ෂ වාර ගාණයක් අපි වැරදි කරලා තියෙන්න ඕනේද මේ කාරණාව අනික් කුණු කන්දල් වලින් වෙන් කරලා අහුලන්න. අනික් කුණු කන්දල් තියෙන තාක් මේ සරල දේ මතුවෙන්නේ නැහැ. මේ සරල දේ මතුණා නම් සියලු කුණු කන්දල් ඉවරයි කියන කාල කවුරු කියන දෙයක්වත් නැහැ. මේ දේ වෙන්න මේ ඉඳගත්තර පස්සේ ඉඳ ගන්නකොට සම්බරව වාඩිලා ඒකේ තියෙන පහසුකම් ටික දකින්න මේක ගෑනු කෙනෙකුට විතරයි පුළුවන් පිරිමින්ට බැරියය පිරිමින්ට විතරයි පුළුවන් ගෑනුන්ට බැරිය කියලා දෙයක් නැහැ ඒ වගේම වැඩිහිටියන්ට විතරයි පුළුවන් ඒ ළමා කෙනෙකුට බැරිය ළමා කෙනෙකුට විතරයි පුළුවන් වැඩිහිටියන්ට බැරි කියලා දෙයක්වත් නැහැ නේ මේක පැවිද්දන්ට විතරයි පුළුවන් ගිහිව ඉඳගෙන බැරිද? ගිහිවන්ට විතරයි පුළුවන් පැවිද්දන්ට බැරිද කියලා දෙයක් නැහැ මේක බෞද්ධයන්ගේ වෘත්තියට සින්න වෙච්ච දෙයක්ද නැත්නම් මිනිස්යාට අවබෝධක බැලුවොත් පුදුරයන්සේ දේශනා කරපු ශුද්ධ මනුස්සකමක් තියෙනවා. අපි ජන මේ අබෞද්ධයෝ මිත්‍යා දෘෂ්ටිකයි අපි නම් සම්මා දිට්ඨිකයි ඒ නිසා අපි ඕම නිකන් ඉනෝට අහක් කාලා ඕන නිවන් යයි කියලා හිතනවා. ඊනෙන් නිකන් අර වාතේ පිට වෙන්නවා. මේ අන්ති පිංගම් කරනකොට බහ කල නිවන් යයි කියලා හිතාන ඉන්නවා. මේ හිත සෑහළු කරලා ඒක දිහා බලලා ඒක දිහා බලාගෙන ගියාම ඒ ලැබෙන දේ මදි. එනිසා මේ සියලු බණ වලින් කතා කරන්න හදාන්නේ ඔළුවේ තියෙන ඒ පැත්තක තියලා වාඩිලා ඉනකොට වාඩිලා ඉන්න බව දාන්න. එයා සක්මන් කරනකොට අඩු ගානේ දන්නවනවා වාඩි වෙලා නෙවෙයි ඉන්නේ සක්මන් කරනවා කියලා ඔච්චරයි. වෙන මොකක්වත් ඕනේ මම දැන් ඉඳගෙන නෙවෙයි මම දැන් සක්මන් කරනවා එතකොට හිටගෙන ඉන්නකොට දන්නවා දැන් ඇවිදිනව නෙවෙයි මම දැන් හිටගෙන ඉන්නවයි කියලා. එච්චරයි. ඉතින් නිදාගෙන ඉන්නකොට දන්නවා මම ඉඳගෙනත් නෙවෙයි හිටගෙනත් නෙවෙයි ඇවිදිමුත් නෙවෙයි නිදාගෙන ඉන්නේ කියලා මේ හතර වෙන් කරලා කියන්න උත්සාහ කරන්න එච්චරයි. මේක හැබැයි දැක්කටමදි. අවබෝධ වුණාද කෙනෙකුට කියන්නේ ඉඳගෙන ඉන්නකොට මට මෙහෙමයි මම පිරමීඩේ කැඩේකට ඉන්නවා මට මේ මේ ටික ගෑවෙනවා තේරෙනවා. හිටගෙන ඉන්නකොට පතුල විතරක් ගෑවෙනවා තේරෙනවා. සක්මන් කරනකොට මට ක්‍රියාශක්තිය තියෙනවා. ඉඳගෙන ඉන්නකොට මෙහෙම තේරෙනවා කියලා අන්න ওই ටික හැම ඉරියව්වෙදීම මේ ටික හරියට මුළු හදින්ම දෝතිම්ම අත්දකින්නවනම් ගෙදරක හිටියත් අරණ්‍යයක හිටියත් කොහේ හිටියත් ඒ දේෙන් අපිව අයින් කරන්න පුළුවන් මොනම බලශක්තියක්වත් ලෝකේ නැහැ. තියෙන්නේ තක తీරුකම විතරයි. ඒක තමයි මෝඩකම කියලා කියන්නේ. මීට වැඩිය වෙන මොකක් හරි ඇති ඒක මට ලැබේවා කියන එක තමයි තණ්හා වෙලා තියෙන්නේ. අපි දැනගත්තත් නොදැනගත්තත් ඉන්නේ ඔතනයි. අන්න ඒක රැල්පුරුල් දරලා මේක තේරුම් අරගන්න ඒ කෙනාට හේතු ගන්නලා දෙන එක තමයි බණ කියනවා කියන්නේ. ඒක හරියට මේ රැල්පුරුල් දරලා තේරුම් ගන්න එකටයි කියන්නේ බණ අහනවායි කියන. ඉතින් ඒ නිසා ඇත්තටම කරන්න තියෙන මේ ඔළුවේ තියෙන කුණු කන්දල් ටිකක් අයින් කරලා මේ සරල මේ ඍජු දෙයට විවෘත කර දෙනවා නම් ඒ විවෘත කර දෙය ගන්න උකහා ගන්න ගතියට පුත්‍රජනසෙන් කියනවා සෝතාච හෝති අර ඇතා තමන්ගේ කොච්චර දරති වුණත් කොච්චර හැකියාව තිබුණත් හෙන්ඩු අතරගත ඇද්ගොව ළඟට ඇවිල්ලා කියන දෙයට කුක්ෙක් වගේ කීකරුව ඇහුම් ගන්නවා. ඒකට හම්බෙන ලාභේ තමයි රාජකීය හත්තියක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි දන්න කියන දේවල් පැත්තක තියලා මේ සරල දෙයට රාජකීය හත්තියක් වගේ මේ දේ කරන්න උත්සාහ කරනවා නම් අපිට තියෙන එකම බාධාව තමයි අපි දන්නවයි කියලා හිතාන ඉන්නේ. ඒක අපි මොනවද හොයනවා? ඒ හොයන හැම දෙයකින්ම වෙන්නේ මේ දේ මඟ අරම. අනේ මඟ අරවීමක් නැතුව බුදුන් ඉදිරි පිට, ධර්මයේ ඉදිරි පිට අපි ලදරුවෝ, අපි ආදුනිකයෝ, අපි ආධිකම්මික විපස්සකයෝ කියලා මේ දෙන දේ උකහා ගැනීමේ ශක්තිය ඇති වුණා නම් ඒකට අපි කියනවා නිවාත ගුණය, නිහතමානී ගුණය, යටහත් පහත් ගුණය කියලා. මේ යටහත් පහත් ගුණය අපි දක්වන්නේ ත්‍රිවිධ රත්නයේ ඉස්සරහනේ. ඒකට වටින ධර්ම තුනක් ඉස්සරහනේ. එහෙම නැතුව මේ ඡන්දේ ඉල්ලන්නවක්වත් ආදම්පත් නිදාසෙන් ගන්න පචයක්වත් නෙවෙයි නෙමේ. ප්‍රයෝජනයක් ඇති දෙයක්. ඒ නිසා සීල දිනාට ඒ තමන්ගේ උකහා ගැනීමේ ශක්තිය උඩට හරවන්නලද කලයක්සේ මේ කාලේ ඇති වෙලා ඒ මූලික උපදේශපන්තියේ දීලා තියෙන දේවල් නැවත නැවත සරලව දැනගෙන සරලව අත්දකලා ඍජුව වාතාගත කිරීමේ ශක්තිය පිණිස අදවසේ ධර්ම දේශනාව හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා